අප්පමාදීසු කුසලේසු ධම්මේසු තීති අවසරයි ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පිටුවත්නි අපි ඊයේ මතක් කරගත්ත විදිහට ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ පළවෙනිම සීලakkhandකේ තියෙන දසුත්තර සූත්‍රයේමයි අපි මේ උද්දృత පාඨය ලබා ගත්තේ. ඒ දසුත්තර සූත්‍රයයි අපි කතා කරපු විදිහට එකින් එකට වැඩි වේගන යන එකේ සිට 10 දක්වා ඛණ්ඩායම් 10ක් පිළිබඳව සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒකේ ඛණ්ඩායම් දෙකේ ඛණ්ඩායම් තුනේ ඛණ්ඩායක් වශයෙන් දස ඛණ්ඩායමක් දක්වා වෙන් කරලා දක්වලා තියෙනවා. ඒ එක එක ඛණ්ඩායමකට 10ක් 10ක් කරුණුත් තියෙනවා. එතකොට එකේව 10යි දෙකේව 10යි තුනේව 10යි එම කියනවා. ඒ වගේ මේකට අංගුත්තර එකින් එකට එකින් ඉඳ වැඩි වෙන කතිය නිසා මේක දසුත්තර කියලා සූත්‍රයෙන් නම් කරලා තියෙනවා. හැබැයි සූත්‍රේ විශාල මාතෘකා රාශිය සාකච්ඡා වෙනවා. ඉතින් මේක සබුත්යන්සේ වැඩ ඉන්න කාලෙම මේ දැනුම ගොනු කිරීම සම්බන්ධව සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගත්ත සාර්ථක ප්‍රයත්නය. ඉතින් ඒක අපි මතක් කරගත්තේ මේක ਸਰුවත්න දේශනාවක් නෙමෙයි ਸਰුවත්න දේශනාව කොටස් ටික පෙළ ගැස්වීමක් ප්‍රස්ථාරගත කිරීමක් වගුවකට දමලා ඉදිරිපත් කිරීමක් කටපාඩම් කරගන්න ලේසි විදියකට ඉදිරිපත් කිරීමක් මෙතන වෙලා තියෙනවා සංග්‍රහයක් කියලා අපිට කියනවා ඉතින් ඒකෙදී ඒ මුලින්ම දක්වන කාරණාවට විතරයි අපි මේ ප්‍රවිෂ්ටි ලබා ගත්තේ සූත්‍රය ගත්තොත් පිටු ගාන පැතිරෙන එන්නේ එන්නේ එන්නේ කාරණා වැඩි වැඩියෙන් විස්තර වැඩි වැඩියෙන් දක්වන සූත්‍රයක්. පළවෙනියෙන්ම සූත්‍රය පිළිබඳව නැත්නම් දසුත්තර කියන එක පිළිබඳව හඳුන්වා දීලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දසුත්තරම් පවක්කාමේ ධම්මං නිබ්බාන ගාමියා නිබ්බාන පත්‍තිය මේ තමන්ගේ බණ අහන්න එකතු වෙච්ච පිළිසෙට කතා කරලා කියනවා නිවනටපත් වීම සඳහා ධර්මයන්ගේ එකේ සිට 10 දක්වා ගොනු වෙන ක්‍රමයේ මම විස්තර කරන්න. දසුත්‍රම් පවක්කාම දුක්ඛසන්ත කිරියාය සබ්බ ගන්තම් අමෝහන මේ කොටස ඇතුලේ තියෙන ධර්ම වලින් ඒකාන්තෙම දුක කෙලවර කරන්න පුළුවන් සියලුම සංයෝජන ධර්ම ගන්ත ධර්ම කපලයින් කරන්න පුළුවන් කියලා හඳුන්වා දීමක් කරලා එකේ කණ්ඩායමේ පළවෙනිම අංකය සඳහන් කරන්නේ ඒකෝ ධම්මෝ ඒකෝ ආවුසෝ ධම්මෝ බහුකාරෝ. එවැත්නි දැනගන්න ඕනේ මේ දසුත්තර ගැන ඉගෙන ගන්න කෙනා බොහෝ උපකාර වෙන එක ධර්මයක් මේ බුදුහාමුදුර අපට කියලා දීලා තියෙනවා. නැත්නම් බුද්ධ ධර්මයේ තියෙනවා. කියලා හඳුන්වා දීමක් කරන එකට කියනවා උද්දේශය කියලා. වෙන් කර කියනවා. ඊට පස්සේ නිද්දේශ වශයෙන් කියනවා මොකද්ද මේ දසුත්තර ක්‍රමයට පෙළ ගස්වනකොට බොහෝ උපකාර කරන ධර්මය මොකද්ද කියලා සාරිපුත්‍ර සාංශේ ප්‍රශ්න කරලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේම ඒ ප්‍රශ්නෙට උත්තරේ ලැබලා දෙනවා අප්පමාදේසු කුසලේසු ධම්මේසු කියලා. මේ ප්‍රශ්නෙට කියන්නේ කත්තු කම්මිතා ප්‍රශ්න. මාතෘකාට යොමු කරන්න ඉස්සලා ප්‍රශ්නයක් අහන්න. ඒ ප්‍රශ්නෙන් තමයි අහගෙන ඉන්න කට්ටියගේ අවධානය ආ දැන් මේ සාරිපුත්තු සාංශ අපිට කියලා දෙන්න හදන්නේ අපේ ජීවිතේට නිවන් දකින්න කෙලස් කපන්න බොහෝ උපකාර වෙන ධර්මයක් තියෙනවයි කියලා මොකද්ද කියලා අහලා උත්තර බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්නේ අහන්නේ. පිරිසකර බණී ඉන්නවා. එතකොට සාරිපුත්‍ර සාන්තක උත්තරයක් දෙනවා. ඒ තමයි අපමාදේසු කුසලේසු ධම්මේසු. ඒ නිසා සරුවඥ ශාසනය සරුවඥ දේශනය පිටු කරන්න ඕනේ නම් කාට හරි පිටු කරන්න තියෙන ක්‍රමේ තමයි මුළු දේශනාව මේ අප්‍රමාද පදයට පිටු කරන්න පුළුවන්. ඒක තමයි සරුවඥාචි පිරිනම් පාණ්ඩ අවස්ථාවේදී අවසාන දේශනා කරපු පදයේ අප්‍රමාදේසු අප අය ධම්මා සංඛාරා අපමාදේ සම්පාදේත මහනි මේ ලෝකේ තියෙන අනිකෝ සියලුම සංස්කාර ධර්ම බොහෝම වෙනස් වෙන සුළුයි චපලයි කිසිම උදව්වක් කරන්නේ ඒ නිසා අප්‍රමාදීව සම්පාදනය කරන්න කුසල ධර්ම වඩා ගන්න මේ අනිකුත් නැති වෙන භංග වෙන විනාශ වෙන සංස්කාර ධර්ම පිළිබඳව මෙච්චර හිත් කරදර ගන්න ඕනේ නැහැ. කළ යුත්තේ අප්‍රමාදයේ දැනගන්න එකයි. ඉතින් ඒක බැලුවොත් මේ බුද්ධ ඥානසේ අවුරුදු 45ක් දේශනා කරපු ධර්මයේ ගත යුතු හර පද්ධතිය කල යුත්ත වටහාගත යුත්ත හිතරගත යුත්ත මොකක්ද කියලා ගත්තොත් කිසිම බෞද්ධයෙක් සමහරලාට දන්නේත් නැහැ මේ අප්‍රමාද කියන ಪದේ තමයි මේ ඉතුරු ඔක්කොම ධර්ම යටපත් කරන්න පුළුවන්. ඒක ਸਰවඥාන්සේ වෙන සූත්‍රයක සඳහන් කරලා තියෙනවා ගොඩබිමේ ඉන්න සත්තුන්ගෙන් ඇත්තා තමයි ලොකුම සතා ඇත්තඩිය තුල ඕනම සතෙක්ගේ අඩිය තියන්න පුළුවන්. වෙන ඕනම සතෙක්ගේ අඩිය පාද සටහනට වැඩිය ඇත්තඩිය ලොකුයි. ඒ වගේ බුදුරජාණන්සේ දේශනා කරපු ධර්ම අනුව අනිකුත් සියලුම ධර්ම අප්‍රමාද පදේ ඇතුලේ දාන්න පුළුවන්. අප්‍රමාද පදේ තමයි ඔක්කොම දරන මේ හත් පාද හත් ඇතිකුගේ පාදයට සමාන කරලා තියෙන්නේ. ඒ වගේම සඳහන් කරලා තියෙනවා මහන්නේ මේ කුසල කියන එක මල් මිටියක් වගේ රැස් කරොත් එක එක කුසල මල් මිටියක් වගේ රැස් කරොත් ඒ මිටියටම කියන්න පුළුවන් පදේ තමයි අප්‍රමාද. ලෝකේ බුදු බුද්ධ දේශනාවේ තියෙන හොඳ ටික ඔක්කොම එකතු කරලා මිටියක් ගත්තොත් ගුණයක් ගත්තොත් ඒ මිටියටම කියන්න තියෙන වචනේ තමයි අප්‍රමාද. ඉතින් මම වෙලා ගත්තේ ඊයේ ඒක බෞද්ධයා දන්නේ නැතිකම ගැන කියන්නේ. අපි අනුන්ට බුද්ධ ධර්මන කතා කරනවා අනුන්ට උගන්වන්න හදනවා පඬිතකම් කතා කරනවා ධර්මදීපේ ඉපදුණයි කියලා අපේ උරුමේ කියලා නමුත් ඇහුවොත් කවුරු හරි අනේ මේක මට කෙටියෙන් කියලා දෙන්නෝ කියලා අහපු මිනිහා කොන්ද ගැටෙනකම් කියනවා කිලෝරක් නැහැ කොතනින් පටන් ගන්න කොතනින් ඉවර කරනවද දන්නේ නැහැ කියනවා කියනවා කියනවා කියනවා කවදාකවත් ඉවර කරන්න බෑ ඇත්ත බුදුරජාණන්සේගේ ධර්මයේ ගැඹිරයි ඒක 84000 ධර්මස්කන්ධය නමුත් මේ පිටු කරන්න පුළුවන් දෙයක් තියෙනවායි කියලා දන්නේ නැතිකමෙම පේනවා. අපි මේ අන්ධකාරේ අතින් අතට මල්වට්ටිය ඇරියට මල්වට්ටියේ තියෙන්නේ මොනවද කියලා දන්නේ. අපි විතරක් නෙවෙයි අපිට බුද්ධහම උගන්වපු කට්ටිය දන්නේ නැහැ. දහම් පාසල ඉන්න කට්ටිය දන්නේ නැහැ, හාමුදුරුවෝ දන්නේ නැහැ, අම්මා අප්පච්චි දන්නේ නැහැ, ඉස්කෝලේ ගුරුවරයා දන්නේ නැහැ. ඉතින් ඒ තරමටම කාලේ දූවිල්ලෙන් යට වෙලා තියුණු මේ කාරණාව මතු කර ගන්නවා කියන එකට අපි අම්මට අප්පච්චිට දොස් කියන්න හදනව නෙවෙයි. ගුරු රින්ට හාමුදුරුන්ට අනිකුත් බලدارින්න දොස් කියන්න හදනව නෙවෙයි. මේකේ තියෙන වංචනික ස්වභාවය. අපේ හිතට ඇත්තටම ධර්මය දැනගන්න ඕනේ නැහැ. වෙන ඉච්චරයි තියෙන තියෙන. ඒක නිසා අපිට ඕනේ ජනප්‍රිය බුද්ධඝම අහන්න විතරයි. මේ වගේ දෙයක් අහනකොට තියෙන අම්මෝ අපට තේරෙන්නේ අපිට ඕවා කරන්න බෑ. මේ කීකවල වල අබදරොන් රකමින් රකීරක්සවල් කරන වගකීම් කරගෙන ඉන්න ඕවා කරන්න බෑ. අපිට බැරිද මේ සිද්ධාර්ථ කුමාරයා ගැන පොඩ්ඩක් ළමා කතාවක් කියලා දෙන්න. අපිට බැරිද මේ ජාතක කතාවක් බුදු වෙන්නේ ඉස්සලා නිකන් ඔය සෙල්ලම් කරපු වෙලාවේ මොනවද කිරුවේ කියලා කියද්දී අම්මයි වර තොරන් ගහගෙන භක්ති ගීත කියාගෙන එන්න සෙල්ලම් දෙද්දරෝන. මේවා කතා කරන කෙනා නේ බෑ ඌ ආන්න වෙලාවක් නෑ අපිට මේ බබාට කිරි දෙන්න තියෙනවා. මහත්තරට ගිහිල්ලා ඒ නිසා අපි ඒක මෛත්‍රී බුදුහාමුදුරේ නිකන් ඒක ප්‍රමාදයට දාගමු. මේ ටික නම් ගෙජ්ජි හොල්ලන්න නටන්නයි නම් මාට නම් එච්චර වෙහිරුවක් ලෝකෙම නැහැ. ඔගොල්ල තමයි ওই තේරම නාටකම නටවන්නේ. ගිහියෝ. තන්නේ කර ගිහියෝ මේ නටවන නැටවිල්ල දිගේ තමයි අර නයි නටවන වගේ නලාව පෙමිනකොට හාමුදුරුවෝ ඒ විදිහට පෙනේ උස්ස උස්ස ඉතින් නයි නටවන. ඒ නයර බැලලා වැඩක් නැහැ. ඒ නයි නටවන විස දැනගන්න ඕනේ. ඒක නිසා සරුවත්යන් සඳහන් කරලා තියෙන්නේ අගාරාණ ගාරාච බෝඤ්ඤාඤ්ඤ නිසිතා බෝ අඤ්ඤේ අඤ්ඤේ අඤ්ඤේ නිසිතා ආරාදයන්ති සද්දම්ම යෝගක්ඛිම අනුත්තරං ගීගේ අතාරපු ඇත්තොත් ගීගේ ඉන්න ඇත්තොත් දෙගොල්ල එකිනෙකට සාදර වෙලා මේ සාසනේ රකින්න මිස මේ ධර්මේ රකින්න මිස මේක පැවැත්මක් නැහැ ඒ නිසා අපිට මේ බාහදාරකාරී ස්වාමීන් වහන්සේලාට බැලලා වැඩක් නැහැ. ඒ ස්වාමීන් වහන්සේත් බණ කියන්නේ ඉල්ලුම සැපෙම හැටියට තමයි. දැන් 6000ක් 7000ක් එනවයි කිව්වොත් ඕන ජාතක කතාවක් කියලා ලකුණු ගන්න ඕන තරම් හාමුදුරු ඉන්නවා. ඒ මොකද අප්‍රමාද ගැන කතා කරන්නේ කවුරක්වත් දන්නේත් නැහැ, පිළිගන්න කැමතිත් නැහැ. ඉතින් ඒක ගැන මම ගොඩක් කලයි ඊයේ කතා කරා. ඉතින් මම මේ මාතෘකාවට ආසනිසයි අද ටිකක් ඔය කතා කරේ. මොකද ඒක හරීම ආසිව රසවත්. මෙච්චර කල ගත යුතු දේ තියාගෙන අපි කරන දේ. ඊට පස්සේ අපි ඩිංගිත්තක් ඉස්සරහට ගියා. මේ අප්‍රමාද කියන පදය විස්තර කර ගන්න කල යුතු ධර්මයන් කෙරෙහි කල යුතු යුතුයකම් කෙරෙහි පමා වෙන්න එපා කියන එකනේ. අප්‍රමාද කියන පදේ පාවිච්චි නොවුනට භාෂාවේ ප්‍රමාදේ පාවිච්චි වෙනවනේ. නිසා තමන්ගෙන් විය යුතු යුතුයකම් කරන්ඩ පමා වෙනවනම් ඒ කියනවා අප්‍රමාදේ නෑ පමාව කියලා. ඒකදී බුරුම ස්වාමීන් වහන්සේලා එකතු කරපු පදේ මම දැම්මා ඊට පස්සේ නොකල යුතු නොකපනත්කම් තියෙනවනේ. එව්ව නොකර ඉන්න පමා වෙන්න එපා. ඉතින් අපි මේ ඔය පිළිච්ච දිහා මොන දිහා බලනම කියන්න පුළුවන්. ඕල කල යුතු යුතුයකම් ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් සෑහෙන වගකීමකින් කටයුතු කරනවා. ඒක පිටින්ම කාටවත් දොස් කියන්න බෑ. මොකද හැම කෙනෙක්ම තමන්ගේ ගුණ චරිතයට කැමති. සාදා ලෝකේ සාධාරණ ජීවත් වෙන්න කැමති. ඒකට සෑහෙන මහන්සි වෙනවා. නමුත් නොකල යුතු නොපනත්කම් නතර කිරීම සඳහා වාරිත්‍ර ධර්ම සඳහා විරමණ ධර්ම නැති කිරීමට නැත්නම් ශික්ෂණය සඳහා බොන්ටි සෝරි පන්තිකවත් තාම ලෑස්තියක් නැහැ. බොළඳ පන්තිකවත් ලෑස්තියක් නැහැ. කල යුතු දේවල් උඩ දාන්න පෙන්නන්න නටන්න ලෑස්ති. කය වචන හික්මව ගන්න. ඉඳගෙන ඉන්න තැනක ඉඳගෙන මේ හිත හික්මව ගන්න ඒ අතින් බලනකොට අපි කරන්න කරන්න වැටහෙනවා කොච්චර අමාරුද කියලා. ඒක නිසා මේ භාවනා පැත්තේදී විශේෂයෙන්ම අප්‍රමාද ධර්ම ගැන කතා කරනකොට අපි මේ කරන්න තියෙන යුතුයකම් ඉෂ්ට කිරීම පිළිබඳව අංග සම්පූර්ණ විස්තරයක් කරන්න අර්ථකථනයක් කරන්න විග්‍රහයක් කරන්න දෙනවා වෙනුවට කළ යුතු යුතුයකම් ඉෂ්ට කරනවා වගේම නොකළ යුතු නොපනත්කම් විරමණ ධර්ම වාරිත්‍ර ධර්ම නොකර සිටීම සඳහා මම මේ ජීවිතයේ නැත්නම් මේ වැඩමුළුවේ එහෙම නැත්නම් මේ අද දවසේ මොකද්ද අරගෙන තියෙන පියවරල් කියලා කොච්චර අපි අප්‍රමාදද කියලා බැලුවොත් ඒ සම්බන්ධයෙන් අපිට කළ හැකි ගොඩාක් කටයුතු තියෙනවා. ඇත්තටම කියනවා නම් අපි ඒකට බොළඳයි දන්නේම නැහැ. අපි හික්මීම ඇති මොනවද කරන්න ඕනේ? ඒකෙන් මොකද්ද ලැබෙන්න ලාභේ? මට ලැබෙන්න ලාභේ මොකද්ද? ලෝකයට ලැබෙන්න ලාභේ මොකද්ද? කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා කළ යුතු යුතුයකම් පිළිබඳව කියලා දෙන්න හදනවට වඩා නොකළ යුතු නොපනත්කම් කතා කිරීමට පෙළඹෙන්න හේතු දෙකක් තියෙනවා. නැස්චාරිත කියන්නේ දෙවි. බුදුරජාණන් වහන්සේගේ නෙමෙයි බුදුරජාණන් වහන්සේලාගේ දියලු බුදුරන්ගේ උපදේශය තමයි සබ්බ පාරසාකරණ දෙවෙනියට කුසලස උපසම්පදා. නොකල යුතු නොපනත්කම් වලින් වැළකීම තමයි පළවෙනිම උපදේශය බුදුහාමුදුරුවෝ. සියලු පාපයන්ගෙන් වෙන්වීම. එතකොට තමයි කුසලයක් කරන්න වෙලාවක් හම් වෙන්නේ. ඒක තමයි කුසලයේ කියලා කියන්නේ. ඒක නිසා තමයි පාපයෙන් වෙන්වීමටයි කටයුතු කරන්න ඕනේ. ඒකට තමයි අපිට කොන්දක් නැත්තේ. ඒකට තමයි අපිට පෞරුෂත්වයක් නැත්තේ. ඒකට තමයි අපිට මේ පසුබිමක් නැත්තේ. මොකද අපි ඔක්කොම මේ කෙරුවාවල් පෙන්වන්න හදනවා මිසක් ආ. Taman අතින් වලක්වා ගත හැකි කායික වාචික මානසික දුෂ්කර මේ දුෂ්චරිතය නැති කිරීම සම්බන්ධයෙන් අපි කරන කටයුතු දිහා බැලුවොත් ගොඩාක් ඉඩ තියෙනවා කියන්නේ මම මේ මතක් කරන්නේ. ඉතින් ඒක ඒ සම්බන්ධයෙන් අපි මේ කරන භාවනාව දැන් භාවනාවට මේ පණවිඩය ගත්ත ගමන් ඔය කමඨහන ඉබේම සුද්ධ වෙන්න ඕනේ. මේ කියන කාරණාව වැටුණා. ඒක තේරෙ ඒක තේරුම් ගත්තේ නැති බව කමඨාන සුද්ධ වෙලා නැති බව ඒ කමඨාන සුද්ධ කරන කතාවෙන් තියෙනවා අනන්ත ඕනකම තියෙනවා අවශ්‍යතාවය තියෙනවා අවංකකම තියෙනවා. නමුත් මේ කළ යුත්ත පිළිබඳව කතා කරනවා මිසක් කමඨාන සුද්ධ කිරීමේදී නොකළ යුත්ත පිළිබඳව එහෙම නැත්නම් පාපයෙන් වැළවීම පිළිබඳව අපි මනස යෙදවිලා නැති බව රචනය ගොනු කරන ස්වරූපයෙන්ම පේනවා. මම හිතන්නේ මේ බණකින් ඒක 100ක් නතර කරන්න පුළුවන් වෙයි කියලා මම මේ ප්‍රයත්නයක් ගන්න හදන්නේ. මේ භාවනා කරනකොට ඒ කෙනා දියුණු වෙනකොට භාවනාවේ තලතුණා වෙනකොට එයා තමන්ගේම කමඨාන සුද්ධ කරගන්න මෙන්න මේ ටික දැනගත්තොත් හොඳයි කියලා මට හිතෙන නිසායි මේ අප්‍රමාද පදේ යටතේ යෝගාවචරය බණ අහන්න අහන්න ධර්ම සාකච්ඡා කරන්න කරන්න සක්මන් කරන්න කරන්න පරියංග කරන්න කරන්න පිරිසුදු කරගත යුතු කොටස් ටිකයි මම මේ මතු කළ දෙන්න හදාගන්නේ. ඒක නිසා අපි කියමු අප්‍රමාදී එක කොටසක් පළදගත්ම කොටස තමයි කායික දුස්චර්චයෙන් වැළකීම සඳහා අපි අප්‍රමාදීව කටයුතු කරන්න අපි යම් ප්‍රමාණයක් දැනට සතුම් මරන්නේ අපි දැනටත් හොතකම් කරන්නේ අපි දැනටත් කාමීත්‍යචාරය කරන්නේ නමුත් ඒට අදාළ කිට්ටුවෙන් යන දේවල් අනන්තවත් අපේ අතින් සිද්ධ වෙනවා. අන්න අර අමාරු දේ ශිල්පද වශයෙන් තියෙන ආචාර ධර්ම වශයෙන් තියෙන ජීවත්තාවල වල තියෙන සතුම් මරන්න එපා, හොරකම් කරන්න එපා, කාමීත්‍යචාරය කරන්න එපා කියන එකට ආසන්නෙන් යන තව අකුසල කර්ම රාශියක් තියෙනවා. අන්න ඒක පිළිබඳවත් අපි වග උනේ නැත්තම් අපි දැනට නොකර හිටියට අපි ඇතින් සතෙක් මැරෙන්න ඉඩ තියෙනවා. අපි දැනට නොකර හිටියට හොරකම් අපිට නොදැනී වෙන්න ඉඩ තියෙනවා. අපි දැනට නොකර හිටියට කාමීත්‍යාචාරය ඊට වැඩිය අඩු මට්ටමේ වෙන්න ඉඩ තියෙනවා. යෝගෙන් බොරු කියලා හිස් වචන පරස වචන. අපිට මේ ආවට පස්සේ එහෙම කියන්න ඕන කම නැහැ. නමුත් ඒක එන්නේ කොහෙන්ද කියලා එන පහර දන්නේ නැත්නම් අපිට තොලේ කටේ නොගෑවි බොරුව කියවෙන්න ඉඩ තියෙනවා. කේලමක් කියන්න ඕන කමන්නේ. නමුත් අරයගේදී මෙහාට කියවන හරහා කේලමක් වෙන්න ඉඩ තියෙනවා. අපි පරිවර්තන කියලා බඩදකින් කියලා කාටවත් කියන්නේ. නමුත් අපේ වචන බිය ආයෙ නිසා කෙනෙක්ගේ හිත රිදෙන්න ඉඩ තියෙනවා. ඒකට කාටවත් පාවිච්චි මොකද ඒක අපේ ඇතේ නෑනේ ආනෙකනා තියෙන තියෙන්නේ. හිස් වචන කියන එක අපි නම් හා හොඳයි කොහොමද ඇයි හොඳයි කියලා කතා කරන්න ඉඩ තියෙනවා. ඒත් අනිත් එක්කනට තේරෙන්න ඉඩ තියෙනවා මේ භාවනා මධ්‍යස්ථානයේ ආවට ආවත් තාම කරන්නේ මේ මේ සිරිත් සිරිත් කරනවා මිසක් අනිස්සද්ද වෙන්න දන්නේ නැහැ. එතකොට අනික් කට්ටියගේ හිත නරක වෙන්නේ ඒ නිසා අපි හිතලා කෙරුවේ නැතුවට අපි හිතලා බලනකොට නම් බරපතල වැඩක් නෙවෙයි. මොකද යට වෙනවා, යටිපහුව වෙනවා. අනික් පාර්ශවය යතින් අනික් පාර්ශවයේ හානිය යතින් අපි කරන නියෝජනය අතින් අඩුපාඩුකම් තියෙනවා. අන්න ඒ සම්බන්ධව අපි කොච්චර ප්‍රතිදද කරගෙන ඉන්නවද? කොච්චර අප්‍රමාදීද? නැත්නම් ඒක ඕනේ නෑ. මට මේ සමාධියක් ඇති කරගත්තොත් ඔක්කොම හරියයි කියලා අපි පරියන්කේදී තටමනවා. නෝ තනික් වෙලාට සලකන්නේ නෑ. ඉතින් කොච්චර පරියන්කේ තටමැව්වත් උත්සාහ කරා අදාළ ප්‍රතිඵල ලැබෙන්නේ ඔය කියන විදිහට ඒ ධර්ම කෙරෙහි අධර්ම කෙරේ නැත්තම් දුෂ්චරිත කෙරෙහි අපේ තියෙන මේ අවධානය වැඩි කරේ නැත්තම්. ඉතින් ඒක නිසා මම කැමති ටිකක් ඒක පිටිපස්සට මතු කරලා දෙන්න මේ ලෝකයේ පැත්තෙන් බල්ලා නෙවෙයි යෝගාවචරික පැත්තෙන් තාම සංවේදීව Tamanගේ කායික වාචසික ක්‍රියාකාරකම් දිහා බලලා දැනට තියෙන පටිතද කිරීම තව හිර කරනවා නම් ඒකට කියන්නේ සීලය අදි සීලයක් බවට පත් කරනකොට අපි සලකා බැලිය යුතු කොටස්. ඒක නිසා අපි මෙහෙම තැනකින් පටන් ගමු. දැන් අපි කාලසටහන තීරුම් අරගෙන ඊවස්ථාව තීරුම් අරගෙන අපි මෙතන ඇවිල්ලිවලා පරියම්බේට වැඩමුළුවට එළවාරි වුණා කියලා හිතන්නකො. වාරි වුණාට පස්සේ ඒ කෙනා හොඳට කය සකස් කරන සහැල්ලුවට තියාගෙන සමබරව ලිහිච්ඡ ස්වරූපෙන් තියාගෙන ඒක දිහා අවධානය යොමු කරගෙන ඉන්නකොට කායික දුස්චරිත තියා කායික ක්‍රියාවක්වත් වෙන්නේ නැහැ. වචී දුස්චරිත තියා වචනයක් කතා කරන්නෙත් නැහනේ. ඒ අනුව බලනකොට ඒ ගත කරන හැම චිත්තක්ෂණයකම සීලය 100ට 100ක් සම්පූර්ණයි. කිසිම කෙනෙකුට එහෙම නැතුව ඉඳලා මට සීලේ අංක සම්පූර්ණ වෙනමයි කියලා විශ්වාසයක් දෙන්න බෑ. අපි ඉදින්දා වැඩ කරනකොට ඕන තරම් අපිට නොදැනී සතෙක් පොඩියලා මැරෙන්න ඉඩ තියෙනවා. ඒ වෙනත්නම් දන්නේ නැතුව කාගරි දෙයක් తాවකාලිකව ගත්ත වෙනව ඉන්ඩිවිඩ් තියෙනවා. කාම මිත්‍යාචාරය කියලා කියන්නේ දෙදෙනෙක් දෙදෙනෙක් විසින් එකතුව කළ යුතු ගැමි දරුවන් ගම්මුම් කරන දිය කිසිං හමාර කරන මෛතුන සේවනයේ විතරක්ම නෙවෙයි. මෛතුන සේවනය තමයි ඒක උග්‍රම දේ. රූප බලන්න තියෙන ආසාවත් කාම මිත්‍යාචාරයක්. ශබ්ද අහන්න තියෙන ආසාවත් කාම මිත්‍යාචාරයක්. විවිධ ගන්ධ සුවඳ බලන්න තියෙන ආසාවත් කාම මිත්‍යාචාරයක්. විවිධ රසමස උල දිවලන් තොල ගන්න තියෙන ආසාවත් කාමීත්‍යාචාරය. මේ කොට්ට මෙට්ට ඇඳ ඇතිරි වලට මේ පස්සට විල්ලුද හොයන ගතියත් කාමීත්‍යාචාරය. අපි ඒක දන්නේ නැහැ නේ. අපිට දන්නේ පස්සට විල්ලුද තියෙනවා පොහොසත් කියලා නේ හිතන්නේ. අර ගෙදරට කියන ඒ ඕගොල්ලන්ට නෑනේ අපිට තියෙන ඕක කියලා මේ අර කාමීත්‍යචාරනේ මේ උඩ දාන්නේ මුළු දවස පුරාම කරන්නේ මොකද්ද කියලා බලන්න දවස පුරාම කරන්නේ මටත් මගේ අයටත් වඩ වඩා රූප ලැබේවා රූප වාහිනී ගෙනලා තියාිනවා ගෙදෙට. දැක්කේරෙනවා. මේ වන්දියට පත්තරෙත් ගේනවා. මේ වන්දියට පික්නික් යනවා. රූප බලන්න. සද්දමදිවට රේඩියෝ තියාගෙන අල්ලපු ගෙදර කට්ටියගේ සද්ද දාගෙන සංගීත සම්දර්ශන ලෑස්ති කරන සංගීත භාණ්ඩ ගෙනත් තියාගෙන සංගීත උපකරණ ගෙනත් උදේ ඉඳලා හැන්ද වෙනකම් පිනවනවා. ගන්ධ සුවඳ සඳහා රට රාජ්‍ය වලින් දේවල් ගෙනල්ලා ඉවල් පුරව ගන්න. රසමසවුළු සඳහා චීන කෑම, ජපන් කෑම, උදේ කෑම, දවල් කෑම, රෑ කෑම, ඉස්සරහා කෑම, පස්සේ කෑම ෂෝට් ඊට්ස් උතුම සෙල්ලමක් නෙකී. ලැහෙට ගෙදර ගියාම පොඩ්ඩක් බලන්න මොකද වෙන්නේ කියලා. උදේ පටන් අන්තිලා රෑ වෙනකන් ඊගාට හදන කෑම වේලනේ උදේ ඉඳලා හැන්දා වෙන කතා ඊට පස්සේ ඊගාට යන පාටි මොකද්ද? දැන් මේ පෞගේ දවස් දෙක තුනේ කන්න හම්බුනේ නැහැ නේ රෑට දැන් එරියස් එක අල්ලනවා කියනවා. නිගමනවත් අපිට හිතෙන්නේ නැහැ මේ අනේ මේ රැයටපත් කියාවට අපාය යනවා ඒක කාමීත්‍යචාරයක් කියලා හිතන්නේ නමුත් ජීව පිනවීමට තියෙන ආශාව ඊට පස්සේ කය පිනවීමට තියෙන ආශාව අපි ඩිංගිත්තක් හරි දැකලා තියනවාද පරිසර දූෂණයට හේතු වෙනවයි කියලා. තව කෙනෙකුගේ හිත නරක වීමට හේතු වෙයි කියලා. පෘථිවිය වල රත් වෙන්න උනන්දු වෙයි කියලා මේ අලුත් වචන මම මේ පාවිච්චි කරන්නේ. නමුත් ওই සෙල්ලමින් එක වෙන්නේ. ඒව අඩු කිරීම සඳහා රූප වැලීමේ තියෙන ආසාව අඩු කිරීම සඳහා මේ භාවනාවේ සම්බන්ධයක් අපිට තේරෙන්නේ නැහැ මේ නානාවිද සද්ද පිළිබඳව තියෙන කෑදරකම නැති කිරීමට කරන ප්‍රයත්නය කෙලින්ම භාවනාවක් බව අපිට කොහොමඩක් අසිතෙන්නේ අපිට තියෙන ශබ්ද අහන ගමන් භාවනා කරන්න බැරිද කියලා නේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ගඳ රස පහස ඉතින් මේ බුදුහාමුදුරන්ගේ කෙටි ක්‍රමයේ තමයි කැලේකට රිංගපන් කිව්වට පස්සේ රූප පිනවන්න බෑනේ. ගස් කොළන් වල මොනවාක් අපිනවන දෙයක් නැහැනේ. මේ කැලෙන් එන සද්දේ බය උපදවනවනේ. මනාපය ඇති වෙන්නේ නැහැනේ. ගඳ කැලේ කොලේ රස කැලේ තියෙන පහස මොනම විදිහක කුප්පන්නේ නැහැ කියන එක තේරුම් අරගන්න ඕනේ. මොනම විදිහකින් මනුෂ්‍යයෙක් කුප්පන්නේ. ඒ වෙනුවට අපි කොළඹට ගිහිල්ලා කානිවල් එකට ගියොත් මොකද වෙන්නේ? මොන තරම් රූප පෙන්වනවාද? මොන තරම් වර්ණාලෝක පෙන්නනවද මොන තරම් ශබ්ද ගෝධාව තියනවද මොන තරම් සුවඳ જાති තියනවද මොන තරම් රස જાති තියනවද මොන තරම් පහස දෙනවද ඉතින් අපි මේකට මේ රට ගෙනියන්න හදන්නේ ඉස්සරහට මේ යක්තර පහසුකම් දීලා sannivedana දීලා දියුණු කරලා ගෙනියන්න හදන්නේ ප්‍රමාදයට කියලා මහය කාලට තේරෙන්නේ නැහැ ජනතාවට බහු ජනතාවට තේරෙන්නේ නැහැ මහජනයා කියන එක කියන්නේ ජහමනයා කියලා. අරගුණ ජක් ජක් ගාලා ඒනොට මනෝ විකාරකාරීන් තමයි මහජනයා කියන්නේ. ජහමනයා. ගැටි ඕනිම රූප වේදනා ශබ්ද ඕක තමයි සෙල්ලම තියෙන්නේ. ඉතින් අපි මේ පැයක් වාඩි වෙලා ඉන්නකොට කරන කැපකිරීම පොඩ්ඩක් හිතන්න. ඇස් දෙක වහ ගන්නවා. රූපේ බලන්න පැත්තක තියෙද්දි ඇස් දෙක වහ ගන්නවා. ඒකල මේ විටින් එන ශබ්දටත් නිකන් එන ශබ්දටත් කියනවා ශබ්ද නැතිම තැන හොඳයි කියලා. නිස්සද්ද තැනකට යන්න කියන භාවනා කරන්න. ගඳ කිසිම විදියකට වාතාවරණයේ ගඳ සුවඳ තියාගන්න එපයි කියනවා. හඳුන්කුරක්වත් ඕනේ නැහැ. මේ සාමාන්‍ය වාතේ. හැබැයි වාසියට තියෙන අපිට අර වැසිකිළිය ගඳ පොඩ්ඩක් එනවා ඉඳලා ඒක. ඒ ඉතින් අග්නිසරණනේ කරන විශේෂ සැලකිල්ලට ඒකක් තියෙනවා. හැබැයි ඒක හොයලා බලනකොට මේ ගඳක් නෙමෙයි මේ ළඟ තියෙන කුකුල් පාන් එකක්. ඒක සුද්ධ කරන දවසට පලාතම. ඉතින් ඒක නොමිලේ හම්බෙන එකනේ. ගඳ සුවඳ රස තුන් වේල දෙන්නෙත් නැහනේ කණ්ඩ. තම්බල දෙන්න දෙයක් කාපම් පුළුවන් නම් කාපම් බැන්න කාපම්. ඉඳගෙන බුදියන්න තියෙන තැන. ඕගොල්ලන්ට තීන්දුව කරන්න දෙන්නේ මේ විදිහට ඉතින් බැන්න බලයක්. මේකට කරන කැපකිරීම පොඩ්ඩක් හිතන්න. භාවනා මධ්‍යස්ථාන රැළ මේකනේ අපිට බැරි අපිට මේකේ ඉන්නකොට දඟගේ දැම්මා වගේ නිකන් මේ ඊර කඳවුරක ඉන්න රැඳවියෝ වගේ රැඳවි රැඳවගත්ත කට්ටිය වගේ ඉන්නේ ඉතින් අපිට බොහොම ඉක්මනට ආපහු ගෙදර යන්න ඕන මම මේ ආමුදුරණ කියන්නේ මොකද මේ කට්ටියට යන්න ගයක් නැහැ මේගොල්ලෝ කොහොමඩක්වත් දෙන්න දෙයක් කාලෙම හේ ඉන්නවා මෙන්න මෙතන තියෙන එක නැති කිරීමට මේක අඩු කිරීමට අපි මොකද්ද හිතලා තියෙන දේ අප්‍රමාද ධර්මය හරහා මේ රූප බැලීම අඩු කරන්න නැති කරන්න එපා නැති කරොත් ඇස් දෙක නරක් වෙනවා සද්ද ඇහිීම මධ්‍යස්ථ ප්‍රමාණය කරන්න අවශ්‍ය ප්‍රමාණයට මේ අනවශ්‍ය දේ කරන්න එපා. ගන්ධ රස පහස මේ අඩු කිරීම අතින් අපි එක එකනට කොච්චර දේවල් කරන්න පුළුවන්. ඒ දේ කරන්නේ නැතුව ප්‍රමාද ධර්මයට අපි අනුග්‍රහ වුණා අනුයාත කරා කියලා හිතන්න බෑ. නමුත් මම ඊට හා පොඩ්ඩක් ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි මේ විදිහට පරියංගයට ගිහිල්ලා කය නතර කළාට මේ කය පණ තියෙන බවට කිට්ටුම සාධකයේ තමයි හුස්ම ටික. ඒක නිසා සරුවච්චන්හන්සේ හුස්මට වචනයක් දානවා කාය සංඛාර කියලා. කයේ සකස් කිරීම නොකලට සකස් කිරීම වගේක් වෙනවා. ඒ හුස්ම ගන්න නැතුව කය පවත්වන්න බෑ. ඒක නිසා අපි මේ කයේ ක්‍රියාකාරකම් ඔක්කොම නතර කරලා මම ඉන්න බවට මම වෙමි කියන එකට තියෙන ආසන්න කාරණාවට හිත දාලා බලනවා මම නතර කරාට අනායාසයෙන් හුස්ම ටික යනවා. මේක දිහා බලාන හිටියොත් මේකත් කයේ නියෝජනයක්. පණ ඇති කයක් නවතින්න බෑ, පවතින්න බෑ හුස්ම ටික නැතුව. මේකම බලාන මේක බලාන ඉන්නකොට වචන කතා නොකරට හිත කොච්චර කතා කරනවද කියලා බලන්න. හිත දොඩබළු වෙනවද බලන්න. අන්නේ දොඩබළුව නිසා අපිට අර කායික ක්‍රියාවලට හිත යොදාන්න බෑ එක්කෝ පිටින් එන සද්ද නිසා අපි හෙල්ලුම් කරනවා එහෙම නැත්නම් හිතවිලි නිසා අපි දඟලනවා එතකොට වේදනාව කාපු ගමන් හිත දොඩමළු වචන කතා කරන්නේ කේන්ද්‍රී ගන්නෑ එතකොට වාච සංවරයක් තිබුණාට වචනේ අපි සංවර වුණාට පිටින් කෙනෙකුට පේන්නේ නැතුණට හිත දොඩමළු වෙනවානේ එතකොට මේ කයේ ක්‍රියා නතර කරාට වාචික ක්‍රියා නතර කරාට අපිට නතර කරන්න බැරි කොටසක් තියෙන බව දන්නේ යෝගාවචරය විතරයි. භාවනා නොකරන එක නම් කවදාවත් දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේ සියලුම දේවල් මට කරන්න පුළුවන්, මට නතර කරන්න පුළුවන්, මම ඕනනම් කරන නැත්නම් නිකන් ඉන්නවා කියලා. නමුත් බුදුහාමුදුරන පින් සිද්ධ වෙන්න, ධර්මයට පින් සිද්ධ වෙන්න, සංඝයාට පින් සිද්ධ වෙන්න, Tamange සීලයට පින් සිද්ධ වෙන්න අපි පාවා දෙනවා. මම කතා කරන්නේ කය හොල්ලන්නේ නැහැ. පුළුවන් තරම් බලනවා, නොසොල්ලා තියාගන්න. වචන කතා කරන්නේත් නෑ විශේෂයෙන්ම අපි පරියන්කේදී. හුදුට විවෘත වෙලා බැලුවොත් කය හෙල්ලුන් නැති වුණාට හෘදේ වස්තුව ගැහෙන කෝල්ලන එක නතර කරන්න බෑ. වෙනහළු වල තීර කටයුතු නතර කරන්න බෑ. ඒ මොකද හුස්ම ගැනීම වෙනවා. මේක දිහා බලන හිටියොත් මේ කයේ අපට නතර කරගන්න බැරි අසංස්කාරික කාය සංඛාර කියලා જાතියක් තියෙනවා. සංස්කරණය කරන්න බැරි කයක් පවතිනකොට තියෙන වැඩපිළිවෙලක් තියෙනවා. ඒක මේ අයිස් කැලේක දී යට තියෙන කොටස වගේ. මතුවෙච්ච කොටස තමයි අපි හිතාමතා කරන ක්‍රියාව. ඒක නතර කරලා බලන්න හිටියොත් පේනවා මේ යට මොනම කෙනෙකුටවත් නතර කරන්න බැරි පණ තියෙන කෙනෙක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන වැඩ කටයුත්තක් තියෙනවා. මේක තමයි බුදුරජාණන්සේ කර්මස්ථානයේ වශයෙන් දෙන්නේ. ඔබ ඒක තියා බලන්න එපා. එහෙම බලාන ඉන්නකොට හිතා ගන්න බැරි විදියට අපේ හිතේ දෝරේ ගලන පටන් අර ගන්නවා හිතවිලි. දෝරේ ගලන පටන් ගන්නවා පිටින් එන සද්ද වෙනදාට කම්මලේ බල්ලට හෙර ගැවුවට ගානක් නැහැ වගේ මේ සද්ද ගහනක් නැහැ ගෙදරක හිටියන. භාවනා කරන්න ගිය ගමන් ඇහැට කුණක් වැටෙනවා වගේ අර සද්ද විශාල කරදර වෙනකොට හිත ඇතුලේ දොඩමළු වෙනවා නැද්ද කින් විතරක් මානසිකාව භාවනා කරන්න කියලා ගෙදරටත් වැඩිය සද්ද මෙතන මොන කරදරයක් දැප්ප භාවනා මැදට අනිත් සද්ද වෙන්න එපායි මොනවත් නැහැ. පුදුම දොඩමළු. එතකොට මේ ඒ ඊට ඇතුලේ තියෙන දොඩමළුවට බුදුහාමුදුරු දෙන වචනේ තමයි වචී සංඛාර වචී සංකාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර දෙක. කාය සංකාර කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙක. යම් වෙලාවක හිතනද අපි දැන් කාය වශයෙන් සීලේ වශයෙන් කාය හික්මීම සහ වචනේ හික්මීම දැන් පොරොන්දු වෙලා අනින්නේ. අපි මේ අරන්ිට එනකොටම සීල් සමාදන් වෙලානේ. ඒක ඉතා උත්කෘෂ්ඨනක් නෙමේ කාය හොල්ලන්නේ නැතුව වචන බිඳින්න නැතුව ඉන්න එක. නමුත් ඇතුලේ බලන්න මේ වැඩ පිළිවෙල දෙක නැතර කරන්න පුළුවන් කෙනෙක් ලෝකේ නැහැ. කය නිච්චර කරාට කාය සංස්කාර දිගට වැඩ කරනවා. වචනේ නතරකට වචී සංස්කාර දිගට නතර කරනවා. දැන් යෝගාවචර උත්සාහ කරනවා. මේ වචී සංඛාර මේ අරමුණු එනේන එක මෙනෙහි කරන එක අරමුණු වෙන්කොට හඳුනා ගන්න එක මේ විතක්ක ਵਿਚාර කියලා තමයි මේක පොතේ චෛත්‍යික දෙකක් විදිහට සඳහන් කරලා තියෙන්නේ. අරමුණු රාශියක් හිතට ආවට පස්සේ ඒ ඔක්කොම අපිට බලන්න පුළුවන් හැකියාවක් නැහැ. හරියට විශාල සෙනඟක් පුංචි ගේට්ටුවක යන්න හදනවා වගේ එක සැරයකට එක නඩයි යන්න පුළුවන්. ඒක නිසා කොයි අරමුණද මුලිච්ච වෙන්නේ, කොයි අරමුණද ආපాతගත වෙන්නේ, කොයි අරමුණට ඉඩ දෙන්නේ කියන එක විනිශ්චය වෙන්නේ විතක්කේ. අපිට සද්දත් ඇහෙනවා, රූපත් පේනවා, හිතවිලිත් එනවා, ආනාපානෙත් තියෙනවා. ඒ ඔක්කොම තියේදී මොකද්ද ඉස්සරහට ආවේ කියන එක එක නටයි එන්න පුළුවන්. ආන්න ඒ දෙයට හිත යොදන ගතිය හේතියට සම්බන්ධ වෙන ගතිය ආපාත වෙන ගත වෙන ගතිය මුලිච්ච වෙන ගතියට කියනවා ඒ එන අරමුණට හිත <clears throat> නංවනවා කියන ඒ විතක්කේ කියලා කියනවා ඒක කොහොමඩක්වත් වෙන ආස්වාස වෙනකොට මේක ආස්වාසි බව දැනගන්න සත්‍යයක් කරනවා මේක සත්‍යයක් බව දැනගන්න වේදනාවක් කරනවා මේක දැනගන්න මේ එකක් දැනගන්නවා කියනකොට අනිත් ඒවා ඉබේම කොම් වෙනවා ගේට්ටුවෙන් එක නඩ එන්න දෙන්න මේන මේක මම මතක් දාන ඊගාට ගඳ බලනවා ඊගාට හිතවිල්ලක් බලනවා ඊගාට වේදනාවක් බලනවා ඊගාට ආනපානෙ බලනවා මේක පිළිබඳව අපිට මොනම විදියකින් තාණ්ඩුමට්ටු කරන්න පුළුවන්කම නැහැ මට ඕන කරලා තියෙන ආනපානෙ බලන්න තමයි නමුත් හිත පැදුරටත් හොරේ ශබ්ද දිගේ යනවා වේදනා දිගේ යනවා හිතවිලි දිගේ යනවා අතීතයට යනවා අනාගතයට යනවා ආනෝක දිහා බලන ඉන්නකොට කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් මේ එකකටවත් මම එන්න කියලා නැහැ. නමුත් මට වැදගත් 아무ත්ත ඉඳද්දි මහානපාන ඉඳද්දිම මේ එන নানা ආකාර බහුරූපෝලං වලින් පේනවා. මේක මට පාලනය කරන්න පුළුවන් ගතියක් නැහැ. මට ඕනකම තිබුණාට ආනපාන ඉන්න බෑ. ඒ මොකද මේ විතක්කේ අරකට අදිනවා මේකට අදිනවා මේකට අදිනවා. මෙන්න මේ විතක්කය මේ විදිහට දුවන ගතිය හිතනවද තටමලා නතර කරන්න පුළුවන් වෙයි කියලා. පොත් බල්ලලා නතර කරන්න පුළුවන් වෙයි කියලා. කැමැත්තෙන් නතර කරන්න පුළුවන් වෙයි කියලා. කවදාවත් බෑ. මෙන්න මේ වෙන සංසිද්ධිය මේ විතක්කේ අනුව නැත්නම් එනේන අරමුණු අනුව විතක්කේ මෙනෙහි කිරීම මේ වෙන දේ දිහා දැකලා ඒකට කේන්ති ගන්න නැතුව ඒකට හිතනරක් කරගන්න නැතුව මං වාඩි වෙලා ඉන්නකොට මට මෙහෙම වෙන්නේ මෙහෙමයි කියලා ඒ වෙනදී වෙන හැටියට වාර්තාගත කරගන්න පුළුවන් වෙතොත් වෙන්නේ රහතන් වහන්සේ නමකට විතරයි. වෙන කිසිම කෙනෙකුට මේ වෙනදී වාර්තාගත කරන්න බෑ. මොකද වෙනකොටම හිතක් කරගෙන ඉවරයි. අයියෝ බලන්නකෝ භාවනා කරන්න ගියාම අරමුණේ හිත හිටින්නේ නැහැ. අර ඒ දුවනවා මේ දුවනවා කියලා විතක්කේ දිහා බලනවා වෙනකොට විතක්කේ පාලනය කරන්න හදනවා. මේක මට පුළුවන් කියලා හිතලා. මේක මම මගේ ආණ්ඩුවට ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් කියලා. කාටවත් බෑ. කාටවත්ම බෑ. ඒක පිළිබඳව බුදු වුණාට පස්සෙත් තරුවත් සංසේ සඳහන් කරලා තියෙනවා. මම විවේකීව කන්දක් උඩට වෙලා ඉන්නකොට මට මෙහෙම මෙහෙම හිතවිලි ආවයි කියලා. මොනවද ඇවිල්ලා තියෙන්නේ? බුදුජානනාථට කල්පනා බුදු වුණාට පස්සේ මේ. අනේ මේ රාජ්‍ය රවරු මෙච්චර සබ සම්පත් තියාගෙන මේ දුප්පත් මිනිසුන්ගෙන් බදු ගන්න නැත්තම් ආදායම් බදු අර මනසට හම්බ කරන දේ කාලා බුදියන්න පුළුවන් නේ. අර දුප්පත් මිනිසුන්ගෙන් බදු අරගෙන පොහොසතුන්ට දීලා දුප්පත් මිනිහා හම්බ කරනවා මතුවලා කණ්ඩත් නැහැ. මේක හරිම අසාධාරණයි. දැන් කාලේ විදිහට කියනවනම් මේ සම්පත් සමසේ විහිදී යන්නේ නැත්තේ දුප්පතාට අසමාමාන්‍ය බදුපටවන නිසා. මේ කියනකොට පිටිපස්සේ එක්කෙනෙක් ඉදගෙන කියනවලු ඕකනේ මං කිව්වේ දුෂ්කර ක්‍රියා කරන්න ඉස්සලා හිටපු මං කිව්වේ ඕකනේ දැන් රජ වුණා නම් ඕක ෂෝක් එකකට කරන්න තිබ්බනේ දැන් වුණත් කිඹුල්වත් පුරේට ගියොත් රජකම ගන්න පුළුවන් ගිහිලා සාධාන බදු ක්‍රමයක් අපි ඉදිරිපත් කරමු කියලා. බුදුහාමර හැරලා බලනකොට මාරමසිය. හිතවිල්ලක් එනකොටම අයියා පිටිපස්සේ. ඉතින් බුදුහාමතුරන්ට ওই ටික නම් මේ නිකම්ම නිකං නරා නරවණුවන්ට අපට කුමන කතාවක්. කිසි කෙනෙක් නෑ ඔකට කනගාටු වෙන. ඒකට මේ ඉබේ මතුවෙන මේ අරමුණක් දීලා තියේදී නන්නත්තර වෙනකොට ඒකට පශ්චත්තාප වෙන එකට තමයි කෙලස් කියන්නේ. අජිත මේ මට පුළුවන්කම තියේදී මට මං කෙරුවේ නැහැ කියලා වගේ. ඇත්තටම කියනවා කවදාද තේරුම් ගත්තොත් මේකට පාන්නේ කරන්න බෑ. මට පුළුවන් වෙන්නේ ඒක වෙනකොට වෙන දිහාදී බලලා තව කෙනෙකුට කියනවා මම. ආනපාන හිත තිබ්බට හිටින්නේ නැහැ. මෙන්න සද්දෙට ගියා. මට ඒක තරහක් ආවා. මට වේදනාවකට ගියා. ඒක දුක් වේදනාව මට තරහක් ආවා. මෙන්න මේ ටික මේ විදිහට කියන්න පුළුවන් වෙන්නේ රහතන් වහන්සේ නමකට විතරයි. අපි ඔක්කොම තෝරනවා. ඒ නිසා අපිට විතක්කේ හරියට දැක ගන්න බෑ. ඊට පස්සේ ਵਿਚාරයෙන් කරන්නේ ඒ ආපු දේ පිළිබඳව මේක හොඳයි මරකයි මනාපයි අමනාපයි කියලා ඒකත් එක්ක රස බලන එක තමයි ਵਿਚාරයෙන් කරන්නේ. මේක කාගවත් දෝෂයක් නෙවෙයි. පුද්ගලිකව Taman දැක්කට මේක Tamanගේ දෝෂයක් කෙන එකක් නෙවෙයි. මෙන්න මේ දේ හරියට බැලුවොත් මට ආනපන ඉන්න ඕනේ නේද? සද්ද වලට යනවා, හිත නරක වෙනවා, වේදනාව වලට යනවා, හිත නරක වෙනවා, ආනපන වෙනවා, හිත සන්තෝෂ වෙනවා. මෙන්න මේ ටික හරියට දැක්කොත් දැකලා හිත කරදර ගත්තේ නැත්තම් මම පාවිච්චි කරන වචන තමයි හිත කරදර ගත්තේ නැත්තම් බොහොම ඉක්මනට ආනපනට හිත වැටෙනවා. ඔය සද්ද වේදනා හිතවිලි කරදර නැති වෙන්න පටන් ගන්නවා. නමුත් අපි කවදාකවත් නැහැ හැම වෙලාවෙම මේකත් එක්ක උරුට්ටු වෙලා මේවත් එක්ක රණ්ඩු කර කර අවශ්‍යන නිසා එන්නේ එන්නේ එන්නේ හිතවිලි කොහෙද දාන්නේ. ඒ නිසා අපි උත්සාහ කරන්නේ අප්‍රමාදී වෙන්න නම් නොකල යුතු නොපනත් ගන්න නොකර ඉන්න නම් මේ හිතවිලි ආවට සද්ද ඇහිලා හිත කරතර ගත්තට ඒක පිළිබඳව අනුන්ගේ දෙයක් වාගේ ක්‍රියා කරන්න දැනගන්න කොච්චර පුහුණුවක් ඕන වේද කියලා හිතන්න. කොච්චර කල් භාවනා කරන්න වේද භාවනා කරන සත්‍යයක් ආව හිත වේදනාව වුණා. නමුත් ඒ වේදනාව මම කියාගන්න යන්නත් එපා. මගේ කියාගන්න යන්නත් එපා. මගේ ආත්මය කරගන්නත් එපා. ඒකට ආපු සද්දෙට මම කියන්නත් එපා. මම කියන්නේ මුකුත් කියන්නත් එපා. ඒ මේක නිසා බැරි වෙච්ච ආනාපානෙ මගේ දෝෂයක් කියන්නේ නැත්නම් මේක තමයි ස්වභාවය. මේක තමයි අනාත්මය කියන්නේ. මේක තමයි මට පාලනය කරගන්න බැරි දෙය කියලා තීරුම් අරගෙන ඒක තව කෙනෙකුට හිතමනාපයකින් තොරව වාර්තා කරන්න පුළුවන් නම් භාවනා 50ක් ඉවරයි. ඕනම ආධුනිකයෙක්ගේ භාවනා 50ක් ඉවරයි වෙන දේ වෙන හැටියට කියන්න පුළුවන්. නෝ කාටවත් බෑනේ. හැම වෙලාවෙම මනිනවනේ හැම වෙලාවෙම කරනවා. අරකට කියන හොඳයි මේකට කියන වැරදි. ඒ කරලත් ඉවරලා වැරදි ටික තමයි හයියෙන් කතා කරන්න කැමති. මොකද කෙලස් වලට ඒ තරම කැමති. අපි හිතමු මේ මම මේ කියන්න හදන එක තීරුම් ගන්න මේකට හැප්පෙන්න එපා. මේක හැප්පෙන එක මට කරන්න දෙයක් නෙමෙයි. මේක කාටවත් වෙන දෙයක්. මේක තියා බලාගෙන හිත කරදර ගන්න නැතුව මම පුළු පුළුවන් වෙලාවෙ මම අරමුණට හිත ගෙනියනවයි කියලා මම මේව නැත්තම් මේ කරදර තියෙද්දි අරමුණ පාවා දෙන්නේ නැහැ කියලා එහෙනම් අරමුණට අනදර කරන්නේ අඩු ගානේ ආනපාන නැත්තම් මේ ඉඳගෙන ඉන්න හැටි හැටි හරි මම බලනවායි කියලා මේ කාරණාව තේරුම් ගත්තොත් මේ මුළු වැඩමුළුවම සාර්ථකයි. ඒ ඒ කාරණාව තේරුම් ගත්තොත් මුළු වැඩමුළුවම සාර්ථකයි. ලේසි නෑ. හෙටත් අහන්න ප්‍රශ්න ටිකක් ලියලා දෙන්නයි කියලා 100%ක්ම ප්‍රශ්න ලියන්නේ මොකද්ද? අයියෝ බලන්නකො ඉඳගෙන ඉන්නකොට හිතවිල්ලක් ආවනේ. ඕ බලන්නකො සද්දයක් ආවනේ. ඕ බලන්නකො වේදනාවක් ආවනේ. කිට්ටුවෙන් යනකොට ණය නටන්න පටන් ගන්නවා. මේක වාර්තා කරගන්න පුළුවන්කම ඇති හැටියට සෙල්ලම් කියලා හිතන්න එපා. මහ රහත්කමක් ඕන වැඩේ කරන්න. මොකද අපි ටික ටික රහත් වෙනවා වරින් වර. එක්කනේ දෙන්නේ හරියට වෙන දේ ලියන්න ගන්න. ටිකෙන් ටික ඒ වෙලාවට යාගේ හිත බේරෙනවා. ඉතින් අනික් කට්ටිය හිතනවා ඇති එතකොට මෙයාට දැන් රහත් পদවිය මේ සාතිකයක් ධම්මජීව හඳුරු දුන්නා දැන් ගෙදර ගියාට පස්සේ පාටියක් දාන්න පුළුවන් වෙයි කියලා. නමුත් උගත් දෙක ඊගාට ආය අනා ගන්න. මේ හොඳට කරපු එක නම් ඊගාට ගියා අනා ගන්න. ඒ නිසා తాවකාලිකව සම් කිසි කට්ටිය අල්ලගෙන තියෙනවා. මම මේ පෙන්න නැදන එක තමයි අප්‍රමාදී කියන්නේ. දේවල් වෙනකොට හිත නරක වෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. ඒ දේ එහෙම වාර්තා කරන්න විනිශ්චය කරන්න යනවා. මෙන්න මෙහෙම කෙරුවොත් පුදුමාකාර ලස්සන වැඩක් දැක ගන්න පුළුවන්. ඒක දැනට භාවනාවේ මට්ටමට ගිය හැටියට අවබෝධ කරගන්න පුළුවන්. මේ කරදර ආවට මොකද? ඒ කරදර අස්සෙන්, ඒ කරදර මැදින්, ඒ කරදර විනිවිදලා තමගේ මූල කර්මත්තානේ දකින්න පුළුවන්කම මට සරණයි, මට පිහිටයි, මට ക്ഷേම භූමිය, මට මගේ නිවාපය කියලා තේරුම් අරගත්ත දවසේ ඒ යෝගාවචරය එන කරදර ගැන කතා කරන්නේ කරදර තීදිත් මට ආනපන බලන්න පුළුවන්. කරදර තියෙද්දිත් මට ඉරියව බලන්න පුළුවන් කියන අස්සසිල්ල විඳපු දවසේ අස්සසිල්ල බුද්ධිය සින්න කරගත්ත දවසේ එයාගේ හිත බොහෝම ශීක්‍රයෙන් තැම්පත් වෙන්න පටන් දැන් තැම්පත් වෙන්නේ මොකද්ද? අර වචී සංස්කාර ඒ කියන්නේ උරුට්ටු වෙලා හැපිලා හිත නරක කරගන්න හිතේ තියෙන ගොජේ ගණන් නොගෙන ඒ හරහා ඒ අල්ලපනල්ලේ ඒ අතර මැදින් කොතනින් කොතින් හරි ගමන්නේ මං ආනපානේ බලනවා අරවට තරහින් නෙමෙයි ආනපානේ බලනවා ඉන්නේ ඉරියව බලනවා කියලා කිය ගමන් අර ගොජ දාන ගතිය tempat වෙනවට සාපේක්ෂව ආනපානේ tempat වෙන්න ගන්නවා කායත් tempat වෙන්න ගන්නවා ඒක සරුවචනනාංශයේ ආනාපාන සති සූත්‍රයේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ තෙබික්ක වේබික්කු අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා නිහීන්ද්‍රි පල්ලංකං පරිමුඛං සතින් පට්ඨපිත්වා සෝ සතෝ අස්ස සති සෝ සතෝ අස්ස සති මේ ශාසනයේ භික්ෂුව මේ අප්‍රමාණ ධර්ම දන්න භික්ෂුව කැලේකට ගිහලා නතර වුණා වාඩි වෙලා කඳ කෙලින් තියාගෙන සතිය ඉස්සරහින් තියාගෙන සීයෙන් යුක්තව ආස්වාස කරයි සීයෙන් යුක්තව ප්‍රසවාස කරයි මෙතෙක් කල් අපි ආස්වාද ප්‍රසවාස කරලා සීයෙන් කරලා නැහැ කියන එකයි මේ කියන්නේ එහෙම කරගෙන යනකොට මුලින් මුලින් ආශ්වාසය දිගයි කියලා බුදුහාමුදුරු කියන්නේ. මොකද හැල හැප්පෙනවා වැඩි. විතක්ක වැඩි, ਵਿਚාර වැඩි. ඒ නිසා පටන් ගන්නකොටම දුවන දුවන ගිහිල්ලා නතර වෙච්ච කෙනෙක් හති හෙලනවා වගේ දිග හුස්ම වැටෙනවා. ඒකට ශබ්ද වේදනා නිතත් හිත නරක වෙනවා. මොකද හිත කරදර ගන්නතෝ බලහන හිටියොත් රස්සං වාස සන්තෝ රස්සං අස සාමීති පජානාති කියලා හිත තැම්පත් වෙන්න කනපරින් තැම්පත් වෙන්න පටන් ගන්නවා. දැන් අර වචී සංස්කාරයන් අවශ්‍ය ගන්න නැතුව වැරචීච්චිව ගැන කතා කරන්නේ නැතුව හරියන පැත්ත විතරක්. මට මේ කරදර තියෙද්දිත් වේදනා තියෙද්දිත් සද්ද තියෙද්දිත් හිතිලි තියෙද්දිත් ආනපානේ වරින් වර බලන්න පුළුවන්. ඉන්න ඉරියව බලන්න පුළුවන් කියන එකට සතුටු වෙලා ඒක ගැන විතරක් සමාදන් වුණොත් ඒ හිතේ ගොජේ නතර වෙනකොට කයේ අනුග්‍රහය තමයි දිග ආශ්වාස ප්‍රශ්වාස කීටි ආශ්වාස ප්‍රශ්වාස බාටපත් වෙනවා. එතකොට මෙතන කාය සංඛාර වචී සංඛාර දෙක තැම්පත් වෙන එක අප්‍රමාදයේ උත්කෘෂ්ඨ වැඩ. අපි ඉස්සලා කාය වචන දෙක දඟලන එක නතර කරලා තිරේ පිටිපස්සේ තියෙන එක වචනේ ගොජ දාන ගතිය විතක්ක ਵਿਚාරය කයේ ගොජ දාන ගතිය ආනාපාන දිහා බලලා ඒක තැම්පත් වෙන හැටි දැක්කන එයා සීලය සීල ශික්ෂාව සමාධි ශික්ෂාවකට තල්ලු කරනවා. එතකොට යාට තේරෙන්න පටන් අර ගන්නවා. එන්නේ එන්නේ එන්නේ එන්නේ ආස්වාද ප්‍රසවාස දෙක සංසිඳනවා කියන. සදාකාලිකව නෙවෙයි ඒ පරියන්කේට ඒ වෙලාවට. මෙන්න මේ කියන්නේ භාවනාවේ දියුණුවක්. හැබැයි සද්ද නැති වෙලා නැහැ. වේදනාවක් නැති වෙලා නැහැ. හිතවිලි නැති වෙලා නැහැ. ඉතින් අල්ලපනල්ලේ Tamanට පේනවනම් ආස්වාද ප්‍රසවාසයේ ඊට වැඩිය tempත් වෙනකන් ගියා. තවත් සියුම් වෙනකන් ගියා. කියලා බලන්න ගියොත් ඒ ප්‍රමාදයේ තේරුම් ගත්ත දක්ෂකම නිසා ඒ tempat වෙන ආනාපානයත් එක්ක ඊට වැඩිය යන්න යන්න යන්න යන්න පිටින් එන සද්ද වේදනා හිතවිලි නැහෙන ගතියකට යන්න පටන් ගන්නවා වේදනා නොදැනෙන ගතියකට යන්න පටන් අර ගන්නවා කම්මලේ බල්ලට එන ගැහුවට ගාණක් නැහැ සද්ද නැති වෙන එක නෙවෙයි වෙන්නේ සද්ද පිළිබඳ උරුට්ටු වෙන්නේ නඩු කියන්න කෙනෙක් නැහැ මොකද තමන්ගේ අවධානය පුළුවන් තරම් බලන්නේ ඇහක් පිට ඇහක් තියාගෙන මේ ආනාපාන tempat නැටි. කයේ ඉරියව්ව tempat නැටි බලනකොට පේන්නේ සද්ද නැතුව ගියා. වේදන නැතුව ගියා. හිතවිලි නැතුව ගියා කියලා ඒ යෝගාවචරයට අර තමන්ගේ ප්‍රයත්නයේ සාර්ථකත්වය අප්‍රමාදේ වැඩිීමේ සාර්ථකත්වය නිසා අරමුණට নিমগ্ন වෙනවා කියලා මේකට කියනවා. අරමුණට கிඳා බහින්න පටන් ගන්නවා. එතකොට හොඳට අලගිය මුලගේ විස්තර දකින්න පුළුවන් ආස්වාසේ මෙන්න පටන් ගැනීම. මෙන්න ආස්වාසේ ගෙවිලා ඉවර වෙනවා. ඒ සෝන ප්‍රසවාසය පටන් ගන්නවා. ඒක ගොරෝසුට ගිහිලා එකක් ගෙවිලා යනවා. මේක විස්තර බල බල ඉන්නකොට ඒ ඇහෙන ශබ්ද වේදනා හිතවිලි වට කියනවා අක්වල් වඳ වෙලා යනවා. බොඳ වෙලා යනවා. ගබ්ස වෙලා වැටෙනවා. මේක යෝගාවචරය දැක ගන්නෑ පළවෙනි වතාවට. තේරුන්නේ නැහැ මොකද යෝගාවචරය දන්නේ මෙයා හොද්දටම යෙදිලා ආස්වාද ප්‍රසවාසය බලන්නේ. කවදා හෝ මම මේ දිග කතාවක් කෙටි කරන්නේ කවදා හෝ යෝගාවචරය දක්ෂ වෙලා මේ ගුරුසුර තිබුණු ආනාපාන ඕලාරික ආනාපාන මධ්‍යස්ත වෙන හැටි දකින්න. දකින්නකොට තේරෙනවා දැන් මෙනෙහි කරන්න ඕනේ. එතෙන් ඉඳ ගන්න ටිකක් මෙනෙහි කරන්න වෙනවා. විතක්ක ਵਿਚාර යොදන්න වෙනවා. එතකොට ඒකේ හේම තැම්පත් වෙනකොට මේක දිහා බලාගෙන මධ්‍යස්ථ වෙච්ච ආනාපානය සූක්ෂම ආනාපානයක් බවට පත් වෙනකන් පෑදිතියට බොරදී එකතු කරන්නේ නැතුව අනාකූලව ගලන මේ දෙයට ආකූල කරන්නේ නැතුව මේ නිදා ගන්න හදන බබෙකුට එහෙම නිදා ගන්න අරන වගේ තැම්පත් වෙන්න ගියොත් ඒ යෝගාවචරයට පුළුවන් වෙයි මේ ජීවිතේදීම දැන් එක පරියන්කකදීම ආස්වාස ප්‍රසවාස කරන්නෙත් නෑ දැනෙන්නෙත් නෑ සම්පූර්ණම නැති මට්ටමට වගේ යනවා එතකොට හිත ගල් වෙලා කිසියම් දෙයකට සැලෙන්නේ නැහැ. උලන් වදින්නත් තැනකපත් වෙන පහන් දැල්ල වගේ අර ආස්වාසයත් එක්ක සම්බන්ධ වෙනකොට ඉස්සර මේ ආස්වාසය මේ ප්‍රස්වාසය මේ මුල මේ මැද මේ අග කියලා දැකි. තොරතුරු මොනවත් දැනෙන්නේ නැහැ. හොඳට තේරෙනවා කාය සංඛාර වචී සංඛාර දෙක ඉස්සල වචී සංඛාරය ඉවත කාය සංඛාර තැම්පත් වීමක් වෙනවා මේක කාය දුස්චර්ත වචී දුස්චර්ත වලට යට තියෙන කාපට් එක යට තියෙන දූවිලි වගේ යට තියෙන මට්ටම. දවසක පුළුවන් වෙයි. ඒ යෝගාවචරයට මේ කය පවතින. නමුත් මේ පැවතීම සඳහා කරන හුස්ම රැල්ල පවා නොදැනෙන මට්ටමට සියුම් මට්ටමටපත් කරන්න පුළුවන්. හිතත් දැන් මෙනෙහි කරන හිතත් තිබුණට කිසිම කර්මාන්තකේ දිලා නැහැ. කිසිම ව්‍යාපාරකේ දිලා නැහැ. යාට මේ tempatකම පේනවා. අන්න ඉතින්ට යනකොට ඒ යෝගාවචරය කය වචන දෙකේ අරගත්ත ශික්ෂා කායික වාචික සිල්පදවල සමාධි මට්ටමකට වැටෙනවා කාය වචන දෙක තැම්පත් කිරීමක් කරනවා ඒකට කියන්නේ කාය සංඛාර වචී සංඛාරයන්ගේ තැම්පත් වීම මේක විස්තර කරන අටුවාචාරින් වහන්සේලා විස්තර කරනවා මේකේ සරුවච්චන් වහන්සේ ඉර ඇතර පෙන්වන්නේ කාය සංඛාර තැම්පත් වීම පමණයි වචී සංඛාර ගැන කතා කරන්නේ නැහැ විතක්ක විචාර තැම්පත් වීමක් කතා කරන්නේ නැහැ නමුත් ඒක තේරුම් ගන්න ඕනේ හිත එක එකට රණ්ඩු කරන හිත මෙනෙහි කරන හිත තැම්පත් වීම අනුව තමයි කාය තැම්පත් වීම වෙන්නේ. ඒක තේරුම් ගන්න ඒක අනුග්‍රහ කරලා කරන්න හරි අමාරු යෝගාවචරයට කියලා දෙන්න ලක්ෂ වාරයක් කරන්න ආතෝ. කරලා කරලා කියනවා ආශ්වාස ප්‍රශ්වාස තැම්පත් වෙන ගතිය පේනවනම් ඒකට මූණ දාලා ඉන්න ගතිය වැඩි වෙනවනම් භාවනා දියුණුවක් කියලා හිතන්නේ. ඒ බුරුම් භාෂාවෙන් බුරුම ස්වාමීන් වහන්සේලා කියන්නේ මූල කර්මත්තාන හිත දාගෙන ඉන්නා තාක්කල් භාවනා දියුනේ. එච්චර. ඒක වෙන කියන්න වචන නෑ ඔකට. මොකද යෝගාවචර නැත්තම් කොයි වෙලාවෙත් තත් දහිනවා කියලා චෝදනා කරනවා. වේදනාව එනවා කියලා චෝදනා. ඒ කොච්චර දේවල් තිබුණා මූල කර්මත්තාන හිත දාගෙන ඉන්න පුළුවන් තාක්කල් භාවනා දියුනේ. දියුණුව දැනෙන්නේ මොකද්ද? tempat වෙනවා. tempat වෙනකොට සබ්බ පාපස්සා කරනම් කියන එක මොකද්ද පිරිච්ච ගතියකට යනවා. මම අතින් දැන් කිසිම අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. අඩු ගානේ නරක අරමුණු එනවයි කියලා හිත නරක වෙන්නෙත් නැහැ. හොඳ අරමුණු ආවයි කියලා සන්තෝෂ වෙන්නෙත් නැහැ. මෙන්න මේක මේ විදිහට ආනාපානේ තමන්ගේ මූල කර්මස්ථානය සංසිඳන චන මාත්‍ර වශයෙන් වෙන්න පුළුවන්. හිතුවි වේදනා සද්ද වලට කලබලයක් නෑව නැතුව නෙවෙයි. කලබලක් නෑ. සන්තෝෂෙත් නෑ. කනගාටුවකුත් නෑ. ආනේ වෙලාවේ හිතාමතා හෝ නොහිතා නොමතා හෝ ක්‍රියා නැති තැනකට අපි කියන්නේ ක්‍රියාහිත කියලා කියන්නේ ඇත්තටම රහතන් වහන්සේගේ හිතට කියන ක්‍රියාහිත කියලා මොනවත්ම ක්‍රියාවක් නැති හිතට තමයි ක්‍රියාහිත කියලා කියන්නේ. මෙතන මොනව කරත් අකුසල. මේක දැකලා මේක මේ ප්‍රයත්යෙන් ඇති කරපු දෙයක් ප්‍රතිපදාවෙන් ඇති කරපු දෙයක් මේ කෙලෙස් වල හුඟක් අඩු තත්වයක්. අනේ බුදුහාමුදුරට පිංතියෙත් දෙන්න. අනේ ධර්මයට පිංතියෙත් දෙන්න. අනේ සංඝයාට පිංතියෙත් දෙන්න. අනේ මගේ සීලයට පිංතියෙත් දෙන්න. මේ නික්ලේශී තන මේ නිර්මල තන මේ ക്ഷേමය මේ සාන්තිය අනේ තව එක චිත්තක්ෂණයක් මේක දිගට එහෙම යන්න පුළුවන් කියලා ඒ පවත්තනවා නම් ඒක අප්‍රමාදී උත්කෘෂ්ඨම දායාදයක් අනුග්‍රහයක් සේවාවක් නමුත් ඒක තමයි විය යුත්තේ. නමුත් එක්ක යෝගාවචරයා මේකට යුත් වෙද්දිම එන සද්ද ගැන වේදනා ගැන හිතුවේ ගැන පිට්ටු ගණන් ලියනවා. බහන මෙහෙම තියෙද්දිත් මට අසවල් සද්ද ආවනේ හිතාපු නැති රූප පේනවනේ හිතා ගන්න බැරි මේක පේනවනේ කියලා ඒ අතරමඟ තියෙන මේ කුණු කන්දල් සේරම ලන්දේ තියෙන කුණු පාරට ඇදලා දාගන්න. කීවල බලන ඔලියලා තියෙන දේවල්. දොස් කියනවා නෙමෙයි මම මේ මේ අපේ හිතේ හැටි. මේ පාර බලන්න තියෙන ගත්ත අරමුණ ගෙවක් කරමින් යන එක. එතකොට කොහිදෝ යන අරමුණ කොච්චරද වෙනව? ඒ වගේ වචනයක් කතා කරන්නේ. tempat කියන දිහා බලන්න. බලනකොට තමන්ට නිකන් ප්‍රතිච්ච බිහියකින් බටර් කෑල්ලක් කපනවා වගේ කාගෙන යන්න පුළුවන්. ඒ පුළුවන් වෙන්නේ ඇත්තටම දක්ෂ අත්විඳපු යෝගාවචරණ විතර අනෙක් කට්ටිය කොහොමදක් කලබල වෙනවා. ඒකට දොස් කියලා වැඩක් නැහැ. මොකද ඒක මීට පස්සේ කරන්න එපයි කියන්නේ මම මේ ඉඟියක් කරන්නේ. අන්නේම කියලා දැම්පත් වෙලා බැලුවා නම් තමයි තේරෙයි. ඒ ඒ අරමුණක් නැහැ වාගේ ක්‍රියාවක් නැහැ. ක්‍රියාහිතක් තියෙනවා. ක්‍රියාවක් නැහැ. ක්‍රියාහිතක් තියෙනවා. මේකට යෝගාවචරයට තේරෙනවා. ඒ චිත්තෙන් මම දැන් මැරිලා නෑ. මට නිින්ද ගිහිල්ලා නෑ. මට ක්ලාන්ත වෙලා නෑ කියලා මේක යෝගාවචරයට හම්බෙන විශාල වරප්‍රසාදයක්. අපි මෙතෙක්කල් නිින්ද කියලා නැතිව දැනගත්තේ වෙන විදියකට. ක්ලාන්ත වෙලා නැති බව දැනගත්තේ වෙන විදියකට. මැරෙලා නැති බව දැනගත්තේ නලියලා. දැන් නලියන්නේ නැතුව මොකක්වත් නැතුව අර දඟලන වෙලාවේ තිබුණ විදිහට මට මැරිලා නැහැ, නිින්ද ගිල්ල නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියලා යෝගාවචරයට එක සමාදම් වෙන්න පුළුවන් නම් එතකොට තියෙනවා මේ ජීවිතයක ගන්න තියෙන තමන්ගේ කායට කරන්න පුළුවන් උපරිම සැලකිල්ල තමන්ගේ හිතට කරන්න පුළුවන් උපරිම අනුකම්පාව තමයි යමක් නොකර සිටි ක්‍රියාහිත ඉතින් අපි හිතුවොත් මේ ක්‍රියාහිත රකතන්වාදට බුද්ධිය දින්න වෙලා තියෙන අපි මේ ගෙවල් දොරවල් අමුදරුවනක් ඉන්න මේ නරබනු අපිට බෑ කියලා ඇත්ත තමයි කතාව. නමුත් මෙතන වෙන චිත්තක්ෂණ වශයෙන් ක්ෂණ භංගුර වශයෙන් යන්න පුළුවන්. නමුත් ඒක දියුණු කරන්නද අපි භාවනා කරන්නේ. එහෙම නැත්නම් අපිට මේ දිබ්බ චක්කු ඥානය ඕනේ, අපිට දිබ්බ සෝත ඥානය ඕනේ, අපිට උඩින් යන්න ඕනේ, අපිට අනුන්ගේ හිත් බලන්න ඕනේ කියලා කුණු අරබ කීයක් ඔළුවේ තියනවද කියලා බලන්න. භාවනා කරන කෙනෙක් භාවනා කරලා ඉල්ලන්නේ මොනවද? නැති කුණු කන්දල් රාශියක් ඉල්ලනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අප්‍රමාද ධර්මයේ වශයෙන් සාරිපුත්‍ර සාන්ත ඉදිරිපත් කරන්නේ කය වචන දෙක ඉස්සල්ලා යාප්පු වෙලා හරි සීලේ නාමයෙන් හරි කොටපත් කරගන්න. ඊට පස්සේ ඒක tire පිටිපස්සේ තියෙන හුස්ම ටික හුස්ම පොදක් අන්තිම සියුම් තැනට යනවා ඊට පස්සේ ඒව ගැන නඩු කියන චෝදනා කරන ඔයල බලන මේ කඩප්පුලි හිත තියෙනවනේ විතක්ක ਵਿਚාර කරන හිත එයාට කියන්න කමන්නේ ඔයා කොච්චර නැටුවත් මං ආනාපානෙත් එක්ක ඉන්නවා එතකොට යත් එහෙම වැඩ නතර කරනවා උදාහරණයකට කියනවා නම් සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අතහරින දවසේ ගොඩාක් නාටික අංගනාව සුද්ධෝදන රජුගේ ඉවලා තිබුණ හැමදාම එවනවා. හරි ඇත්තටම යසෝදරාව වදලා ඒ කාමරේ පුතියේ ඒ බැඳපු ගෑණිනේ. දැන් වෙන ගෑනු යරවිලා නටවනවා ඇඳගා. මොකද කියලා දන්නවද? ඒ නටවනකොට මේක දිහා බලුවා. ඇත්තටම ගෑනු නටනකොට ඒකේ අජුව පේනවා. ගෑනු දන්නේ නැහැ ඒක. අනේ මේ කුමාරයාට දැන්න මේ කුමාරයා ගිරේ පිටිය වැතරයි. දැන් පිටිය පැත්තට හරවලා පස්සේ එකම ප්‍රේක්ෂකයා හිටියේ ඌත් බුදිනා මොන නැටුද්ද? යන්නුන්ට මොකද උනේ කියලා දන්නවද? පසපැත්තේ ගිය දාන කෙලවක් කරගෙන අර සංගීත භාණ්ඩවල දිදා වැටුණා. බැලුවනම් මොකද වෙන්නේ? නාඩගම බැලුවනම් රාහුල කුමාරට මල්ලිලා හම්බෙට ඉති තිබුණා. නංගිලා හැම. කොච්චර කලබල ආවත් කොච්චර රංගන දැක්කුවත් 18 දාලි නැටුවත් බැලුවොත් විතරයි ඒගොල්ලෝ නටන්නේ. පොඩ්ඩක් අනිත් පැත්ත හැරෙන්න නැටුම් සේරම කුමන නැටුම් කෙලි කවට සිනාදා ඊට පස්සේ බලනකොට වෙන ඔන්න ප්‍රകൃතිය මේකයි ඒ නිසා ඔය හිතට ශබ්ද එනකොට අපි චෝදනා කරන බව හැබැයි වේදනා ශබ්ද හිත වෙන ඒව ගණන් ගන්න එපා ඊදාට කොහේ විත්ති වෙත රැස්නා වගේ ඒව අස්සින් ආනපන බලන්න ඒව අස්සින් ඉරියව් බලන්න නිකන් ඉන්න වගේ අමාරු බෑ බෑ ටිකක් අමාරුයි. නමුත් අප්‍රමාදයේ මම මේ රකින්නේ මේ තැම්පත් කිරීමක් මම මේ කරන්නේ මේ කෑ ගහන හිතිවිලි වලට පයින්රි වලට ඉනිමම් බඳින්න හදනව නෙවෙයි උඩගිඩි දෙන්න හදනව නෙවෙයි. ඔබ කෑ ගහපන් මම ගණන් ගන්න. මම ඒ මොකට ආනපානෙ බලන්න. මේක තමයි අරමුණු කරන්නේ කියන්නේ. ආහනේ බලහඳුත් මේ නතර වෙන්නේ නතර විල්ල හරියට මම නාටිකාංගනාවන් කෙලවක් කරගෙන නිදාගන්න කෙනෙකුට බැලුවා වගේ පේනවා. එදාට තේරෙනවා අපි මෙතෙක් කල මේ හිතවිලි වැඩි කෙරුවේ හිතවිලි අවුස්සන්න කියලා මේකට කියනවා කුප්පනවා කියන්නේ. එනේ හිතවිලි වලට ප්‍රතික්‍රියා කිරීම මාර්ගයෙන් පොහොර දාන එකට කියනවා කුප්පනවා කියන්නේ. බුදුජානනාථේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරේ මම දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත මරුන් සහිත සමනක් බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවට කියනවා අකුප්පා මේ චේතෝ. එතමයි හිත ඊට පස්සේ වඩ කිපෙන්නේ අකුප්පා. අපේ හිත කුප්පයි. ඒක දැනගෙන මේ කිපෙන්නේ මොකටද? මේ සද්දයක් ආපු ගමන් ඒකත් එක්ක කිපෙනවා. වේදනාවක් ආවම කිපෙනවා. ඉතින් ඒ හැටිනේ. නමුත් ඒ වෙනුවට සරණට පිහිටට නික්‍රේෂී තනක් වශයෙන් මම ඒක වාස්සිය හරි කමන්න මම ආනපාන බලන. ඉඳගෙන ඉන්න ඉරියව් ගන්නවා කියලා කිය ගමන් අරව නතර වෙන නතර වෙලිව බොහොඳ වඳ වෙන හැටි බලොඳ වෙන හැටි හිතා ගන්න බෑ. කවදා හෝ ශබ්ද තිබුණට අහන්න නැතුව ඉන්න පුළුවන්. රූප වෙනුණට පොට්ටෙක් වගේ දැක්කට නොදැක්කා වගේ ඉන්න පුරුදු වුණොත්. ගන්ධරස පහස තිබුණට ඒව දැක් විඳින්න නැති කෙනෙක් වගේ ඉන්න හිතුනොත්. විනා විඥානයේ තිබිලා හිතවිලි ආවට හිතන්න බැරි කෙනෙක් විඥානේ නැති කෙනෙක් වගේ ඉන්න පුරුදු වුණොත්. ආනපනත් එක්ක ගන්ධුන වැඩි වෙනවා, සමීප වෙනවා. ඒක තැම්පත් වෙනකොට තේරෙනවා මේ වෙලාවේදී හිත අක්‍රියයි. ක්‍රියා හිතක් තියෙනවා. ඇත්තටම අක්‍රිය කියන හිත තමයි ක්‍රියා කියන පදයට ගන්න මේ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙයක් මේකේ තියෙනවා. අපි ක්‍රියා කියලා කියන්නේ මේ කාය වචන සංස්කරණය කිරීමක් නේ. ඔය සවචනාච පින්න සාර පින්නන හතන් වාසික ක්‍රියා හිත කියලා කියන්නේ ඒ ක්‍රියා නැති හිතට. මේකට පුංචි වටහා ගැනීම සඳහා පුංචි කාරණාවක් කියන්නම් ගිය පාර අපි ගිය වෙලාවේදී බුරුම ස්වාමීන් හම්බෙන්න අපි පූජා පාර ටිකක් ගිහලා පූජා කරා. තායි මැලේසියා මිත්‍රත් ටිකක් ටිකලි විශාල පූජා භාණ්ඩ පූජා කරා. ඉතින් පූජා කරවදී ස්වාමීන් මේ මේ පූජා භාණ්ඩ පූජා කිරීම පිළිබඳව පින්පමුණනවා. දැන් මේ විපස්සනා මහාචාර්ය කෙනෙක්. මේ පූජා කිරීමේ ඒකට ඇත්තටම අගේ කරන්නේ මොන රට රාජ්‍යයෙන් ගෙනිත සත්ත පහකට ගණන් ගන්න අපි ඉතින් ප්ලේන් වලට ගිවාගෙන බර උස්සන කියන නිසා කියන දැන් බලන්න මේගොල්ල මේ පූජා භාණ්ඩ ගෙනලා මෙහෙම පූජා කරනවා. දැන් මේ පූජා කරන වෙලාවේ අනේ මම මේ මේ පිත්තල් භාණ්ඩ ටික පූජා කරනවා මට ලබනාර්ථ රත්තර ලැබේවා කියලා හිතනවනේ ඉතින් රාගිනේ. ඔයගොල්ලෝ ගාව එහෙම නැහැ නේද කියලා හිතනවා. දැන් මේ පූජා කරන දේ මට යමක් ලැබේවා කියලා මේ මම මේ පූජා කරන ඉදියාපන් ලබනාත්මට බුරියානි ලැබේවා කියන ඉතින් රාගෙට අහන්න දෙයක් නැහැ නේ. පොඩ්ඩක් කල්පනා කරන්න ඕන හරි පූජා කරනකොට අපි මොකද්ද කරන්නේ කියලා. ඊට පස්සේ හිතුවොත් එහෙම මේ ස්වාමීන් වහන්සේට මොනවා ගිනවත් ඇති වැඩක් නෑ. අපි මහන්සිලකට නැද්ද කියන විතර කියලා තරහක් ආවොත්. ද්වේෂේ මේ ස්වාමීන් ගණන් ගන්න ඕනේ නොබණක් කියපන් කියලා බුදිය ගත්තොත් දැන් මොකක් ඔය පල්ලා තවල් 11ට බණ කියන්න යනෝනේ අපි. බර ගානක් බුදිය. ඒ ඩීසල් දාතර උයලා උයලා උයලා හුන්න පොඩ්ඩක් පිටරේ හේතු වෙනවා. බණ කණ්ඩය ඔය ආම්දුණාට කියලා යන්නේ නැත කට්ටිය බුදි. එසම මේ පිංකම කියන්නේ එක්ක රාගය එක්ක ද්වේෂය එක්ක මොහොය. මේ පිංකම කරන වෙලාවේ මගේ හිත රාගේ නොයේවා. මගේ හිත ද්වේෂේ නොයේවා. මගේ හිත නින්දට නොවැටේවා කියන එකට ක්‍රියාහිත කියන්නේ. ඒකට කුසල ක්‍රියා කියනවා. කුසල ක්‍රියා වෙන්නේ දාන දෙන වෙලාවේදී රාගේ ද්වේෂ මොහ නැති වෙන වෙලාව. ඉතින් අපිට මේ අර්ථකතන දීලා නැහැ නේ. පිනකට රැස් වෙන්නේ ක්‍රියාහිතක් වඩපත් වීමෙන් ඒ ක්‍රියාහිත තමයි කුසල ක්‍රියා කරන්නේ කුසල ක්‍රියා කියලා කියන්නේ රාග නෑ ද්වේෂ නෑ මෝහ නෑ ඊට වඩා බොහෝ බරපතලව තේරෙනවා භාවනා කරනකොට මේ ආනාපාන සංසිද්ධිලා ඒකට සමාදන් වෙලා මම හිතේ දැන් කායික ක්‍රියා 30 දැන් කායික දුස්චරිත කායික ක්‍රියා 30 කාය සංස්කාරවත් නැහැ ආනාපානෙවත් දැනෙන්නේ වචනික දුස්චරිත තියා වචනික ක්‍රියා තියා වචී සංස්කාරවත් නැහැ. අනේ බුද්ධ ශාසනයක තියෙන අනුහස. අනේ මට තියෙන ආශ්චර්ය. මේක මගේ නෙමෙයි මේ බුදුහාමුදුරන්ගේ දෙය මට තියෙන්නේ. මේක රකින්න එකයි. එහෙනම් මොකද කරන්නේ? මොනවත් නොකර ඉන්න එකයි. මොනවත් නොකර මේක බලන්න එකයි කියලා. මෙන්න අප්‍රමාණයි. කෙරුවොත් පවක්. එතරම් යන්නේ. හිතාමතා මොනවාරි කෙරුවොත් ඒකට පාලිය සංකරණ සංස්කාර කියලා. සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච. ඒක ඔයගොල්ලෝ දන්නවනේ මම කියව එක නෙමෙයි. මම අරකට කියන්නේ අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ කියන දන්න. ඒ නිසා මෙතෙන්ද ගියාට පස්සේ තේරෙනවා නොකර සිටීමේ හැකියාවක් තියෙනවා සාසනයක අපි වගේ අයට විතරක් ඒතියෙද්දී යමක් කරන එක අකුසලයක්. දැන් මම මේ කුසලයේ සමාදන් වෙනවා අප්‍රමාදේසු කුසලේසු ධම්මේසු මේක නම් කල යුත්තේ මේක නම් අපි තේරුම් ගන්නේ අනිත් දවසේ භාවනා කරන ප්‍රශ්නයක් ආවම කායිමත් අහන්න දෙයක් නැහැ යම් ආකාරයකට මේ සංහිඳියාව පැත්තට යන්න පුළුවන්ද හිතවිලි තියෙද්දි හරි කමන්නේ හද්ද තියෙද්දි හරි කමන්නේ වේදනා තියෙද්දි හරි කමන්නේ අසෙන් මුල්ලෙන් දාගෙන ආනාපානෙත් එක්ක යන්න පුළුවන් නම් යෝගාවචරයට ඕක කරන්න කරන්න විශ්වාසය ඇති වෙනවා. නැවත කරන්න කරන්න විශ්වාසය මොකද මේ ධර්මයට ගහන්න කාටවත් බෑ. මේ ධර්මයේ මායර වෙනස් කරගන්න බෑ. කෙලස් වලට වෙනස් කරන්න. මොකද ඒ තරම් බලවත් සත්‍යයක් මෙතන තියෙනවා. බුදුජානනාංශය සඳහන් කරනවා මහණෙනි මෙවැනි රහ වඩන ලද හිතකින් මෙවැනි ලද වඩන ලද සතියකින් ඔබට ඕන නම් හිමාල පර්වතයේ දෙකට බලන්න පුළුවන් කුණු අවිද්‍යාව ගැන මොන කතාවද අපි අවිද්‍යාවට පොහොර දාන්නේ මේ භාවනා කරනකොට මතුවෙන ධර්මත් එක්ක හැප්පෙන්න ගිහිල්ලා රණ්ඩු කරන්න ගිහිල්ලා නඩු විසඳන්න ගිහිල්ලා එන දෙයට දිහා බලන්න හිටියන නොයනවාම නෙවෙයි එන එක අඩුවේ ඒ ASCII ආනාපානෙ වැඩි කරන එක වඩාගෙන ගිහිල්ලා ආනාපානෙ වඩනවා කියන්නේ අනවත් දැම්පත් වුණාට පස්සේ ඒකට සමාදාන වෙන්න පුළුවන් නම් කාය සංඛාර වචී සංඛාරයන්ගේ තැම්පත් වීමක් මේ ජීවිතේ ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් බව Tamanගෙම හයිය හත්යෙන් කරන්න පුළුවන් බව තේරුම් අරගත්තොත් ඒක යෝග ජීවිතේ විශාල සම්දිස්ථානයි. මෙසේ ඉන්න කවුරක්වත් නැහැ ඒක නොකරොත් කියලා. හැම කෙනාම ඒක දැකලා තියෙනවා නමුත් ඒක සමාදන් වෙන්න දන්නේ නැහැ. ඒකට නෙමෙයි භාවනා කරන්නේ. මේ කියන්නේ කාය සංකාර වචී සංකාර විතරයි. ඊපස්තාව තියෙන යට තට්ටුවක්. චිත්ත සංකාර නැත්නම් මනෝ සංකාර කියලා වේදනා සංඥා. එතෙන්ද ඉස්සෙල්ලා මම මේ කියන්නේ ඇයි මම මේ කියන්නේ ඔක්කොම මේක දැකලා තියෙනවයි කියලා. හැම ප්‍රස්වාසයක්ම අවසානයේ ආස්වාද ප්‍රසවාස නතර වුණා වගේ බිඳුවටම බහිනවා. අපිට පේන්නේ කවදාහකත් වාර්තා කරන දන්නේ එතනයි භාවනාවේ ගැඹුර කියලා. අපිට ඒකට බයක් තියෙනවා. හැම ප්‍රස්වාසයක්ම අවසානයේ සංහිඳියාවක් තියෙනවා. හැම ආස්වාසයක්ම අවධානයේ සංහිඳියාවක් තියෙනවා. අන්න ඒක කැළඹිච්ච හිතට පේන්නේ සමාදම් වෙන්න දන්නෙත් නැහැ. නමුත් කවදා හරි ආස්වාස දෙකම සංසිඳිලා මේක අප්‍රමාදයි කියලා තේරුම් අරගෙන ඒ දක්ෂකම, ඒ ලෑස්තිය, ඒ ආඩ්‍ය, ඒ අදිෂ්ඨාන යුක්තව අනිත් දවසේ වාඩි වෙලා මම මේ ආනපානෙ හොඳට ඒ ආද කරන යාලු කරගෙන ආස්වාද ප්‍රසවාසී කෙලවර දක්වාම බලන්න ඕන. කියලා ආස්වාද ප්‍රසාරේ නෙමෙයි බලන්නේ. ආස්වාද ප්‍රසාරේ වලිගේ බලන්න. ආස්වාද ප්‍රසාරේ ක්ෂය වීම බලන්න. ආස්වාද ප්‍රසාරේ ගය වීම බලන්න. ආස්වාද ප්‍රසාරේ නිරෝධ වීම බලන්න. ආස්වාද ප්‍රසාරේ පටිනිසජ්ජනේ බලන්න. ඒ බැලිල්ල අර නාටිකාංගනාවේ පස්ස බැලිල්ල වගේම ආය ආසයිතෙන්නේ ඕනිම ධර්මතාවයක ගෙවෙන තැන බලන්න කවදාකවත් රාගේ පාර වෙන්නේ කවදාකවත් ද්වේෂයක් පහළ වෙන්නේ නැහැ. ඒක බලනකොට බුදියන්නත් නැහැ. බුදිය ගන්න පුළුවන් නෑ. ප්‍රසාදේ ගෙවෙන හැටි බලන්න. මේක නිසා මෙතන කවුරක්වත් නැහැ ඒක අත්විඳු නැති. උපදිච්ච ගමන්ම දරුව හැමදාම ගන්න හුස්මක් පාස නිවනට යනවා. ආයෙනවා. නමුත් ඒක අපි දන්නෙත් නැහැ. මේ අක්‍රියයි මෙතන කෙරෙන්න ඕන මෙතන ක්‍රියා හිතක් හැම වෙලාවෙම තියෙනවා. අපි ඒක සමාදන් වෙන්න දන්නේ නැහැ. බුදුහාමුදුර කරන්නේ අපිට ඒක මේ කොයියන්නේ රයිගම්පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි පවදද එන්නේ කියලා රට වලල්ලේ කරකොල කරකොල කරකවල ගිහිල්ලා ආශ්‍රව ප්‍රසාර නතරින් තැන්න දක්ෂ යෝගාවචරය ගෙන්නලා කියනවා ආස්වාද ප්‍රසාර දෙකම නතර වෙනවා වගේ හැම ආස්වාසයක අවසානයේ නතරයක් තියෙනවා හැම ප්‍රසාරයේම අවසානයේ නතරයක් තියෙන එක කැඳේ ගල බේරුවා වගේ නූලක් ඉදිකටට මලලන්න දඟලනවා වගේ හරියට ඒක බලන්න ඉන්න පුළුවන් නම් තේරෙන්න පටන් ගන්න. ගොඩාක් වෙලා ඉන්න ඕන කමක් නැහැ. පරිසර සාධක හරින රත්විචි බියකින් බටර් කැල්ලක් කපනවා වගේ දකින්න පුළුවන්. ඒ දැක්ම කරන ඕනම ක්‍රියාවලියක වැය වෙන පැත්ත බලන්න පටන් ගත්තොත් මේ කයෙන් එන දරතය සීලෙන් එන දරතය 100%ක්ම චිත්තක්ෂණ වශයෙන් නැතර ඒක හුරු කරගත්තට පස්සේ ඒක තමන්ගේ gedara ගියා වගේ කරගත්තට පස්සේ පේනවා යට තට්ටුවක් තියෙනවා මනෝ සංස්කාර කියලා වේදනා සංඥා. මේ මතුවෙන හැම දෙයක්ම කෝලමක් බවට කෙලෙසයක් බවට පත් කරන්නේ අපි එක හඳුනා ගන්න ක්‍රමෙන් තමයි. අපි එක සලකුණු තබන හැටි. ඒකෙක මිදින හැටි. අරමුණු වල කිසිම කෙලෙසයක් නැහැ. ඒ නිසා ඒ අරමුණ මේ විදිහට දැන්පත් කියලා එක දිහා බලහන හිටියොත් පේනවා මේ සංඥා වගේක් එන්න පටන් ගන්නවා කිසිම බලාපොරොත්තු නැති ශබ්ද වර්ගයක් ඇහෙන්න පටන් ගන්නවා. කිසිම බලාපොරොත්තු නැති රූප වර්ගයක් පේන්න පටන් ගන්නවා. කිසි බලාපොරොත්තු නැති ගන්ධ රස පහස එන්න පටන් ගන්නවා. හොඳටම තේරෙනවා. මම නිදි නැහැ. හැබැයි අඩ නින්දක වගේ මේ ගොජ දාන්න පටන් ගන්නවා. මේක දිහා අර ආනාපාන සංසිඳන වගේ උඹත් කොන්නක් ලම්බනත් වෙන්නේ නැතයි කියලා බලාගෙන හිටියොත් අපි මේක කෑවේ නැත්නම් අපි මේක පටලවා ගත්තේ නැත්නම් මේක අනාගත්තේ නැත්නම් ඒකත් ඒ වගේම දැන්පත් වෙනවා. නමුත් මේ වෙනකොට මම දන්නවා මෙතෙන්ද ගියාට පස්සේ මේක අභිඥා කියලා හිතාගෙන මේක පෙරාත්මය දැක්කයි කියලා හිතාගෙන අනුගේ හිත බලන්න පුළුවන් කියාගෙන අනුමුත්‍ර වටන කර්මස්ථානාචාරිවරු කිලෝරක් නැහැ හැබැයි පව් අසරණ ඒ කට්ටිය මේ හිතලා බල්ල කරනව නෙවෙයි දන්නේ මේ සංහිඳියාවක් නෙවෙයි ඔයගොල්ලෝ කරන්නේ අහුවෙච්ච තැනකින් කතන්දර ගොතන අහුවෙච්ච තැනකින් දිගට දිගට හැක් බඳිනවා දිගට දිගට ප්‍රපංච කරනවා ඒකල කියන ඕගොල්ලන්ට වගේ නෙමෙයි මට භාවනාදී රූප වෙනෙනවා මට භාවනාදී ශබ්ද ඇහෙනවා මම අහවල් දේ දැක්කා අම්මා උපාද කම්මලා ලක්ස් ප්‍රේත සල්ලයිද්ද තොග්ග පිටින් අරගෙන ගිහලා රාහනවාසලා වන්දනා කරා හැබැයි මානසික අතහන්ට කිට්ටු වෙච්ච පිස්සු භාවනා කරනකොට මේ සාමාන්‍ය දේ තැම්පත් වෙනකොට ඒ රූප සංඥා වලට දාන්න පටන් ගන්නවා අන්න එතනදී යෝගාවචරය දන්නවනේ පිටින් දැන් සංඥා නැති නිසා හිත රූප හදාගෙන බලනවා ශබ්ද හදාගෙන බලනවා මේකට චෝදනා කරන්න නැතුව ගැටෙන්න නැතුව බලාගෙන හිටියොත් ඒ වචී සංඛාර කාය සංඛාර නැත කරපු යෝගාවචරයට මේ වේදනා සංඥා දෙක කරන මායම ඒ කරන මැජික් එක බුදු ඥානයේ සඳහන් කරලා තියෙන්නේ මායූපමං බික්ක වේ විඥාන විඥානේ මායාකාරීත්වය ඒකට තේරෙනවා යෝගාවචරය දැන හෝ නොදැන දැක්කා කියලා ඇහුවා කියලා කතා කරන සේරම මනෝ ප්‍රපංචයක් විතරයි. ඇත්තට දැකපු දෙයක් නැහැ. එහෙම දෙයක් ලෝකේ නැහැ. මේ දැක්කා කියලා හිතාගෙන උසාවි ගිහිල්ලා සාක්ෂි දෙනවා. නමුත් Tamange මතු මතාන්තර හැටියට තමයි දැකපු දේ දකින්න දෙයක් බාටපත් වෙන්නේ. ඒ නිසා ආරවත්තන්ජේ සඳහන් කරනවා යම් පෘ탁ජනියක් මේ ඇත්තේ ඇති දේ දකින්නේ දකින්න දේ ඇත්තේ කියලා කියනවනම් ඒක 100%ක්ම මුසාවක්. රහතන් වහන්සේ නමක් දකින්නවා නෙමෙයි අනිත්‍යං දුක්ඛං නැත්තම් යෝගා මේ පෘථග්ජන කියන කොහේද අනිත්‍යයක් තියෙන්නේ මේ මට මේ හොඳටම සාලි සම්බෝල තියෙනවා ලක්ෂණ සත්තාවක් තියෙනවා ඩෙන්ටි කාඩ් එකක් තියෙනවා මම නිට්ටයයි සුඛයි සුබයි වැඩිම රහතන් වහන්සේලා తీරදී නැහැ කියනවා දැන් මෙතෙන් යනකොට තේරෙන්න පටන් ගන්නවා යමක් ඇත්තේ කියනවා නම් ආර්ය ලෝකයක නැත්තේමය යමක් නැත්තේ කියනවා නම් ආර්ය ලෝකෙ ඉච්චරමයි තියෙන්නේ ආන් ඔය වෙනස වෙන්න කාය සංස්කාර සංසිද්ධි වෙන්නේ අර පචී සංස්කාර සංසිද්ධි වෙන්නේ නැහැ මනෝ සංස්කාර සංසිද්ධරට යනකොට ඒ යෝගාවචරය මානව ඉතිහාසයේ අවුරුදු 40 ලක්ෂයක් දිගේ පැවතිච්ච පරිණාමය අන්තිම පුරුක තේරුම් ගන්න බැරි පුරුකට සුදුසෙක් වෙනවා. තමයි වැඩ ඉවර නැහැ. කොච්චරක් තමන්න තේරුම් ගන්න වෙනවද අපි මනස අපිට ඇඳලා පෙන්නන නාඩගම. මනස අපට ඇඳලා පෙන්නන මායාව. මුන්න තරම් මායාවක්ද කියන එක තේරුම් ගන්න මෙලව තියෙන ප්‍රධාන සාක්ෂිය තමයි හීනේ කියන එක. හීනේදී අපි කොච්චර යහඟුම් වලට යට වෙනවද? නැගිටතර පස්සේ හිත කැළඹෙනවනේ. පිරිමි අයට තියෙනවා ලංකාවේ පොඩ බොණ්ඩෝ. විවල වශයෙන් තොතෙන්න යන්න පුළුවන්. ඒක සූස්තිය කියලා කියන්නේ. කුඩු බහපුවමත් යන්න පුළුවන්. මම එහෙම කියන්නේ ලංකාවේ යන කට්ටිය වැඩි බොන්න පිට රට නම් හරි සෙල්ලම්. අම්මා බොන හරියක් බොන්නේ ගෑනුවා. ඒ ওই භාවනා කරන්න යන්න නිවනට යන්න ගන්න ඕගොල්ලෝ hina වෙන්න එපා. පොඩ්ඩක් ඩෝප් එක දාගත්තට පස්සේ ඕන දෙයක් හිතාගෙන ඕන විදිහකට ඉන්න පුළුවන් ඇඳුම් තිබුණත් එකයි නැතත් එකයි. මේ දේ බුදුහාමුදුර අපිට අරන් දෙනවා මද්ද්‍රව්‍ය නැතුව ඇල්කොහොල් නැතුව පෙන්ලා දෙන ඕම් බලාපන් ලෝකේ මේ වාගේ මායාවක් මේකේ තියෙන. එතකොට පේනවා අපි ඩෝප් වෙලා වගේ තමයි ගෙදර ගියාම දැන්. හෙට ඉඳලා ගෙදර ගියාට පස්සේ ඔය අර ගොඩ මිනිස්සු කරන විකාර ටික තමයි අපිත් කරන්නේ. හැබැයි වල ඉන්න මිනිස්සු කරන නිසා මේ මිනිස්සුන්ට දොස් කියන්න අපිට අයිතියක් නැහැ. අපි මායාව රැස්ලා තියෙන විඥාන මායාව. නිසා හිතා ගන්න භාවනා මධ්‍යස්ථානදී හෝ භාවනා පරියන්කේක හෝ මේ පේන රූප නැති වුණාට යට තියෙන රූප දෙල්ලම තියා බලලා ක්‍රියා හිතක් ඇති කරන්න හැටි මේවට කතා කරන්න එපා. මම මාගේ කියන්න එපා. උන් නටලා යන්න හරි. ඒකත් නතරයි. ඒතකොට තමයි අප්‍රමාදය 100 100ක්ම නතර වීම සිදු වෙන්නේ ඒක අර දේශනාව හමාර කරන්න ඕන චිත්‍රය හමාර කරන්න ඕන තමයි මේ අවසාන ජවනිකා විතර කරාට ඒක එක දේශනාවකට හැර වැඩි වෙන්න ඉඩ තියෙනවා. නමුත් මතක තියාගන්න ඉන්න මේකේ මූලික ආදර්ශය අපි ගන්නෙ ඉස්සරහට තියාගත් අරමුණ සම්පූර්ණ ගෙවන් වෙනකන් අක්‍රීය தත්ත්වයට පත්වන එක තමයි ක්‍රියාහිත කියලා කියන්නේ. අන්න ඒක පුරුදු කරපු එකනට ඒකම දෙවෙනි සැරේ නාම ධර්ම සම්බන්ධව කරන එක තමයි වේදනා සංඥා පිළිබඳව කතා කරන්න තියෙන්නේ. ඒ නිසා මුල් ටික සාර්ථක වෙච්ච එකනට තේරුම් කරලා දෙන්න ලේසි. ඒ ආදර්ශයෙන්මයි ඒ නායකමයටමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසා මුල් ටික පුළුවන් තරම් චෝදනා විරහිතව එන පැමිණෙන දෙයට රණ්ඩු කරන්නේ නැතුව උරුට්ටු වෙන්නේ නැතුව මූල කර්මස්ථානයේ සරණේ සතිය අරසා කරන අප්‍රමාදී අරසා කරන ඒ සරණට ගත්ත අරමුණත් ගෙවන් වෙනකම්ම කටයුතු කිරීමෙන් මිලවදීම ඒ කාය සංඛාර වචී සංස්කාරයන්ගේ ගෙවන් කිරීම කළ හැකි බවත් ඊට පස්සේ තමයි භාවනාව පටන් ගන්න. ඒ චිත්ත සංස්කාරත් එක්ක කරන ටික තමයි ප්‍රධාන වශයෙන් මේ විපස්සනාට ගොදුරු වෙන්නේ නිසා ඒකට සුදුසුකමක් අපිට මේ වැඩමුළුවක් ගන්න පුළුවන් ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ ශීල් දිනාට ඒ ශක්තිය ධෛර්ය බලය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මම මෙතනින් නැවත කරනවා ශීල් දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා